අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සුපුරුදු පරිදි අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි මෑණිනාසික ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ ආරම්භ කළ දින විචාර කරුණාවයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වැඩ සිටින මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි. අද යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි අතිපූජනීය සාමින්වහන්ස ආනපාන සති භාවනාවේදී මෙන්ම සක්මන් භාවනාවේදීත් අරමුණෙහි වරින් වර සිත පිහිටා සිටී. වරින් වර අරමුණත් බැහැර අරමුණෙන් බැහැර යයි. අරමුණෙන් බැහැර යන සිතිවිලි මා සිතින්ම වර්ණනා කර බැලීමේ බොහෝ සිතිවිලි මානෙ නියෝජනය කරයි. තවත් සිතිවිලි කැමැත්ත නිසාය. වරක පහළවන්නේ අකමැති සිතිවිලිය. එක දිගට භාවනාවේ යෙදෙන මෙවන් අවස්ථාවක මෙසේනම් බාහිර ලෝකයට ගිය විට මෙකී සිතිවිලි මීට වඩා වැඩි විය හැකිය. ඉන් මිදීමට වඩාත් සතිමත් විය යුතු බව වටහා ගතිමි. ඔබ වහන්සේගේ සසර අරුමුණු ඉටු වේවා. ඔය ඇත්තට එහෙනව බලනකොට අපි භාවනා නොකරත් භාවනා කරන පිරිසක් එක්ක හිටියත් ඇති. එතකොට අපිට හම්බෙන ආනිසංසයේ ඒක නිසා අපිට මහා ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. භාවනා කරයි කියලා සතුටු වෙන්නයි කියලා තියෙනවා. පුඤ්ඤං මේ කතන්ති නන්දති. මේ මහා ලොකු දේවල් නම් වෙප්පිනක් කරන්න හම්බුණා. එහෙම නැත්නම් භාවනා කුසලයක් කරන්න හම්බුණා කියන එකත් ඇති. ඒ නැවට කොට වුණත් ඇති. ඒකට තමයි ඉස්සරහට තේරෙන්නේ මේ ජනයා ගණයා කෙරෙහි බැඳිලා කුලයා කෙරෙහි බැඳිලා මේ ගත කරන ජීවිතේ ටොංගානෙන් කියන්න බෑ. මොනවද වෙන්නේ කියලා අඩු ගන්න මෙතෙන්ට ආපුවාම රාත්තල් ගාන කීයයි. ඉතින් ඒක හරිය ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා දිගටම මේ මේකට කියන්නේ ආයති සංවරය කියලා මත්තට හැසිරීම මත්තට හික්මීම් පිළිබඳව සංවේගය කියලත් මේකට කියනවා හිරි කියලාත් කියනවා. පවට බයක් ඇති වෙනවා. කොහෙද ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඒක මතක් කරලා දුන්නාට ස්තුතියි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස සාමාන්‍ය ලෙසම ආනපාන සති භාවනාව කරගෙන යමි. හුස්ම ඉහළ පහළට යන අයුරුත් දිගද කෙටිද යන්නත් උණුසුම් ස්වභාවයත් කෙටි ස්වභාවයත් ප්‍රකටය. සතිය පැවැත්වීමට උත්සාහ කිරීමේදී යනේන ස්වභාවයක් වම දකුණ යන්නත් මෙනෙහි කරන විට සතිය පිහිටි බවට සතිමත් බවට ශරීරයේ සියුම් සංවේදනා අත්විඳිමින් දැනගනිමි. එක් අවස්ථාවකදී ස්නානය කර අවසන් විටදී නලල් තලයට අඟලක් විතර ඉහළින් පුදුමාකාර සංවේදනාවක් අත්විඳිමි. අඟල් දෙකක් හෝ තුනක් පමණ විස්කම්භයක් ඇති වෘත්තාකාර ප්‍රදේශයක් තුල අධික සියුම් නලියන ස්වභාවයක් අත්විඳෙමි. එය ජල පුෂ්ඨයක් ලෙස දැනුනි. දිය වී ඇද්දැයි කම්පණයට පත්ව කණ්ණාඩියක් වෙත වේගයෙන් ගොස් සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කළෙමි. කතරම් ප්‍රබල ලෙස එය අත්විඳේද යත් දැකපු දේත් අවිශ්වාස කොට ඇඟිල්ලෙන් එන බැලුවෙමි. සවරේ ජලපහර නිසා සිදුුණේයයි සිතමින් සිහිපත් වන හැම මොහොතකම සාමාන්‍ය දෙයක් යැයි සාධාරණීකරණයට පෙළඹෙමි. ස්වාමීනි අනුකම්පාවෙන් මෙම සිද්ධිය පැහැදිලි කර දෙනසේක්වා. මේ ශාරීරික යම් යම් තැන්වල ස්නායු තුඩු නැත්නම් ස්නායු වල කෙලවරවල් තියෙනවා. ඒක හරිම සංවේදී ස්ථාන. ඒව සාමාන්‍යයෙන් මේ අනිත් තැන් වලට වැඩි ඇඟිලි තුඩු, කන්සිලු නහ ඇහි කෙවෙනි දෙක කට දෙපැත්තේ නළලේ ඉතින් මේ මෙවුවා ඒ වරින් වර වරින් වර මේ උද්දීපන වෙනවා. ඒ උද්දීපන වෙනවා වෙනවා අපි සාමාන්‍ය ජීවිතේ වර්තමාන මොහොතේ නොවෙන නිසා දන්නේ නැහැ. පරියන්කයට ගියාම නැත්තම් භාවනාවට ගියාම මේකට කියන්නේ ඉඳුරන් ප්‍රණීත වෙනවා කියලා. තමන්ට පුංචි දේවල් පවා ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඒකට තමන්ට තේරෙනවා මේ ශරීරය සම්පූර්ණ මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. කුණුසුමක් සිසිලසක් ප්‍රෙෂර් එකේ ඉහළ පහළ යෑමක් ඉර නැගීමක් ඉර බැහිමක් ඔක්කොම ශරීරයේ නියෝජනය වෙනවා. ඉතින් එතකොට ශරීරය කියන්නේ පුංචි ලෝකයක් කියලා කියන්නේ. සම්පූර්ණ බාහිර ලෝකේ නියෝජනය කරන පුංචි ලෝකයක්. ඉතින් මේක හරියට මුතුවට විසදෝ දැනගත්තොත් මේ ග්‍රහචාර වල වෙනස්කම්, ඍතු වෙනස්කම්, নানা ආකාර දේවල් පේනවා. ඉතින් අපේ ශරීරේ ඉන්නේ නැත්තම් මේ ඔක්කොම ගියා ගියාමයි ආය කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ ඉන්නකොට විතරක් තේරෙනවා මේ ශරීරයෙන් හැම වෙලාවෙම හැම නිකුත් කරන හැම සංඥාවකම හේතුඵලයක් තියෙනවා. මේක මේකට බයයි අපි ඒ නිසා අපි අනුන්ගේ ශරීර ගැන හොයනවා, අතීතය ගැන හොයනවා, අනාගතය ගැන හොයනවා, පින්කම් කරන්න හදනවා. ඒ ඔක්කොගෙම වෙන්නේ අර වර්තමාන මොහොත පයින් එක. ඒ නිසා කොයි වෙලාවක හෝ මේ ශරීරය තමන්ගේ හොඳම මිත්‍රයා බාටපත් කරගත්ත වෙලාවේ හොඳම ගමන් කරුවා පෙර ගමන් කරුවා නැත්නම් සහකරුවා සහකාරී කරගත්තට පස්සේ එයා දෙන්න ඕනේ පණින්න ටික ඔක්කොම දෙනවා. ඒකෙන් දැන් එන්නේ එන්න අපි ඈත් වෙලා ඈත් වෙ කියන මේ තාක්ෂණය නිසා දරුවෝ දෙමව්පියන්ගෙන් ඈත් වෙනවා ගුරුවරු ශිෂ්‍යයන්ගෙන් ඈත් වෙනවා මිනිස්සු තමන්ගේ ශරීරයෙන් ඈත් වෙනවා ඈත් වෙලා ඔක්කොම නිකන් දුරස්ත ක්‍රමයට යන්නේ. නමුත් ਸਰුවචනංශේ දේශනා කළ තිනවා උන්වහන්සේ ඇවිදිනකොට බම්බයක් පමණ ඉස්සරහා දැනගෙන ගියාට ගව්වක් ප්‍රදේශයේ තියෙන හැමදේම ඇහෙනවා හැමදේම තේරෙනවා අවශ්‍ය දෙයකට පින්නපාති වඩනවා අවධානය යොමු කරලා යන්න පුළුවන් මොකද ඒ තරම් ඉඳුරම් ප්‍රණීතයි එක එක පරණ වෙච්ච රොටි කෑල්ලක් කටේ තිබ්බත් 800ක් රසනහර පිනා යනවලු ඇඟ පුරාම තියෙන. ඉතින් ඒ තරම්ම මේක සංවේදී වෙලා තියෙන. උඩට මැදපු කණ්ණාඩියක් වගේ. ඉතින් අපේක මොට්ට වෙලා තියෙන. මොට්ට වෙලා තියෙන මේ අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා. අනුන්ගේ ගන්තබා බිස්නස් කරන්න ගිහිල්ලා. අනුන්ගේ රාජකාරි කරන්න ගිහිල්ලා තමන්ගේ දේ මතක නැති වෙනවා. ඉතින් නැවතත් බුදුසෙනා අපට කියනවා මතක් කරලා දෙනවා මම දැන් මෙතන කියන එක. එතකොට ඕවෙන් තමයි අපිට පේන්නේ මම දැන් වර්තමානයේ සතිය පිහිටියයි කියලා. ওই ශරීරයෙන් නිකුත් වෙන යම් යම් sannivedana. ඒක ඔක්කොම බයලවන සුළුයි. පස්සේ තමයි තේරෙන්නේ මේවට නෙවෙයි බය වෙන්න ඕනේ මේ අපි පත්තරවල කියවන දේවල් වලට. අපි මේ රේඩියෝ එකේ අහන දේවල් වල, ටෙලිවිෂන් එකේ බලන දේවල් වල, මේ පුවත් පොත්පත් වල තියෙන දේවල් වලට බය වෙන්න ඕනේ මේක මොකද මේක ප්‍රත්‍යක්ෂේ. මේක ඇත්ත. ඒ නිසා අපි මේ බය වේතු දේවල් මේ බය වෙන්නේ නැතුව බය නොවිය යුතු දේවල් වලට බය වෙනවා. ඒ තරම් අපි නැවත ශරීරය හඳුනා ගැනීමේ ශරීරත් එක්ක යාළු වීමේ විශාල ක්‍රියාවලියක ඉන්නේ. ඒක හිමීට වෙන්න දෙන්න මේක හොඳ ඒ අනුව බලනකොට හොඳ සංසිද්ධියක් කියලා කිය හැකියි. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය මගේ පළමු භාවනා වැඩසටහනයි. ඊයේ පරයන්ක භාවනාවේදී නාසය අග හුස්ම ඇතුල් වීම සහ පිටවීම බලා සිටියා. මෙසේ පැය භාගයක් පමණ සිටියා. හුස්ම ඇතුල් වීම සහ පිටවීම හොඳින් දැනුණා. ටික වේලාවකින් කළු මීමැස්සන් වගේ පොදියක් අත්තක වසා සිටිනවා දැක්කා. පොඩි බයක්ද දැනුණා. ටිකකින් ඔහුන් විහිදී ඉගිලී ගියා දැක්කා. ආයෙමත් හුස්ම ඇතුල්වීම පිටවීම බලා සිටියා. එවිටද හුස්ම හොඳට දැනුණා. ටික වේලාවකින් කොහෙන්දෝ කජු පිච්චෙන සුවඳ වගේ දෙයක් දැනුණා. නැවත සිත ඒ සුවඳට ඇදුණා. ටික වේලාවකින් පුංචි දරුවෙකු hina වී මා ළඟට ඇවිත් ගියා. මෙලෙස සිටින විටදී භාවනා ශාලාව මැද අලංකාර බුදුරුවක් වැඩ සිටියා. ඒද නැති වී ගියා. මේ මම භාවනාවේදී දැක්ක ටිකයි. ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔච්ච මේ විදිහට නානා රුදු වේසමවා මග අවුරනවා. සත්‍යමත් වෙනකොට අපි අවධානය පිටතට ගෙනියන්න මේ මැස්සොත් වෙනවා, බලත් වෙනවා, බුදුහාමුදුරුත් වෙනවා, දේවදත්තත් වෙනවා, අසුචිත් වෙනවා, රත්තරණුත් වෙනවා. කොයි එක බලන්න ගියත් කඹේ පල්ලේ වැටෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කඹේ යන ගමනක් යන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසී නානා රුදු වේශමවා මගගුණ. ඉතින් අපි හිතනවා මේ බුදු පිළිම දකින්න කොහොඳයි. එහෙනම් ජීවදත්ත දකින්න කොහොඳ නැහැ. ඒ වෙනත මේ අසුචි දකින්න කොහොඳ නැහැ. රත්තරන් දකින්න හොඳයි කියලා අර දකින්න හීන දිගේ යන්න ගියාම ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර මැන්නේ කියලා වගේ මේ ඉන්නේ කිතුල් පිටක් බව මතක නැහැ. අරක දකින්න හොඳ මේක දකින්න හොඳ කියලා වාර්තා කරන මේ සේරම නානා රුදු වේසපවා මඟ අවරන්නේ ක්ලේශ ආසාවල් කියලා මතක තියාගන්න. ඒ ඔක්කොගෙම කරන්නේ අර සරලව ආනපානේ බැලිල ඉඳගෙන ඉන්න බව දැනෙන්න අන්දමන්ද කරලා දාන්න. ඉතින් මෙවුවා කොච්චර කයින් කරන්න වේද කියලා හිතන්නේ භාවනා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. භාවනා කරනකොට මේ පේන දේවල් ඔක්කොගෙම කරන්නේ වර්තමාන මොහොතේ චිත්තක්ෂණයේ තියෙන සරලකම අහිංසකකම මම දැන් මෙතන කියන එක කඩලා ওই නානා පැති වලට අදිනවා. ඉතින් ඔය එකක්වත් ගණන් ගන්න එපා. ගණන් ගන්න මේ භාවනාව සතිය කඩන්න ආපු දේවල් විදියට. අයින් කරන්න යන්නත් එපා. ආස කරන්නත් එපා. මේ ඔක්කොම අල්ලපනල්ලේ මේ යන පාර දිහා බලන යක්. අප්‍රමාදයේ දිහා බලන යක්. සතිය දිහා බලන යක්. මම දැන් මෙතන කියන එක බලන යක්. එතකොට ගමන හරි කෙටි. මමෙක් නැති මමක් මම ආවෙමි යන්න ගමනක් නොදත් මඟ සොයන මනසින් බලා සිටීමි මඟ පෙනේවිද සිහියෙන් අහෝ දිවි රකින සුසුම හැර දමා යති නුඹව සතුටින් බලා සිටීමි පසකට වේ මලක වැසෝ සමනෙලයකු තටු සොලවන්නාසේ ඒ සුසුම් පොද ආවටත් වැඩියෙන් වේගයෙන් හමායයි එක් තැනක තද වෙයි තව තැනක රිදුම් දෙයි සෙලවෙයි විසෙවෙයි පාවෙයි සිසිල් වෙයි උණුසුම් වෙයි හිරිවැටේ. උර පෙදෙස පිට කොන්ද පාදයක් තදින් වේදනාගෙන දෙයි. කෙවසුම් හඬක් ඇසෙයි මරණාසන්නයෙන් වගේ සිතේ. එය සුපුරුදු සිතකි. එයද හඳුනා ගන්නට හැකි වෙයි. සියලු සිත් එකින් එක පහවයයි. සතුටක් දැනෙයි, මගක් ඇත පෙනෙයි. කණා මැදිරි එළියක් මෙන්. ඒ එළියෙන් මම නුඹව දකිමි. හඳුනා ගන්නට ප්‍රිය කරමි. දැන් නුඹට ගිය බිය නොවෙමි. බලා හිඳිමි නුඹ දෙස සතියෙන්. එය හඳුනා ගන්නට දිරිදුන් හිමි සඳුනි. ඔබට ලැබේවා නිවන්. මෑණියනි ප්‍රදීපා ඔබත් අනුමෝදන් වන්න ඒ කුසලය. තෙරුවන් සරණයි. ප්‍රශ්නය අහලා තියෙන සායන්හංශ ගෞරවනීය සාමණේරයන්ට ස්තුති කළා නෑනේ. ඔය කියවන මෑණියගේ නම මොකද? කේම. කේම. ඒකටත් අපි කවියක් ලියලා දාමු නැත්නම් ගෞතු වැඩි. ප්‍රශ්නේ අහලා තියෙන දැන් සයනස් ගෞරවනීය සාමින් වහන්ස ඇවිදිමින් සිටින අවස්ථාවක හැර සුසුම් රැල්ල දෙස බලා හිඳීමට අන් ඉරියව් තුනේදීම හැකියයි මගේ හැඟීමයි එය මගේද කරුණාවෙන් පහදන්න ඔබ වහන්සේට නුවන් ඔය ඉරියව්වෙත් පුළුවන් ඒක ප්‍රශ්නයක් ඇත්තේ නෑ මොකද අපි හුස්ම අමතක කරාට හුස්ම කවදාකවත් අපි අමතක කරන්නේ අමතක කිරුවොත් මේ ජීවිතය පවත්වන්න බෑ ඒකයි බුදුසසුන මේ කාය සංස්කාර කියලා නැතුවම බැරි අඩුම ලන්සුවට නයිසර්ගික වශයෙන් මේ හුස්ම දීලා තියෙන හුස්ම දිහා බලන්න කියලා තියෙන්නේ. අපි මොන තාලෙන් හුස්ම අමතක කරත් හුස්ම කද්දාවත් මාව අමතක කරන්නේ. අන්නේ මේ මාකටේ මෙච්චර අනුකම්පාවෙන් ඉන්න හුස්ම අමතක කරපු සාපේ තමයි සංසාරේ කියන්නේ. කාටද සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් හුස්ම දිහා බලන්න. ඒක තමයි මනුස්සකම කියලා කියන්නේ. ඒක කොයි වෙලාවක හරි අමතක වෙලා නම් මම දැන් මෙතන ඉන්නව නැත්නම් හුස්ම ගන්නවා කියන එක ඒ නැති අය හොදලා ගන්න පුළුවන් කක්කාවක් නෙමෙයි තියෙන්නේ. ඉවරයි. මේක ටික ටික වැඩෙනවා නම් මතක තියාගන්න ඕන්න මම අඳුර ගන්න ඒ නිසා ඉරියව්වේ කිසිම බලපෑමක් නැහැ ඒකට. මොකද කොයි ඉරියව්වෙත් හුස්ම ගන්න. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක බලලා ඒකේ යාළු වෙලා සුහද වෙලා අලගිය මොළගිය විස්තර බලාගෙන හැම වෙලාවකම කලදයක් අමලියක් දුකක් කරදරයක් ආපු වෙලාවක තමන් අත නෑර පවතිනවා මේ හුස්මට හිත යොදන්න එතකොට බුදු ආමතුරුත් එක්ක ඉන්නවා සද්ධර්මයත් එක්ක ඉන්නවා සංඝයත් එක්ක ඉන්නවා සීලයත් එක්ක ඉන්නවා ඉතින් ඒ වෙනුවට අපි මේ එක එක දේවල් අදහන්න පටන් අරගත්තොත් හුස්ම සුසුම් හෙලනවා අනේ මෙහෙමත් අමන જાතියක් මෙච්චර ලස්සන අරසාවක් ළඟදීදී මේ අරක මේක පිහිට යන ඇටි ගස්කල් සරණ යනවා දේවතාවෝ සරණ යනවා සල්ලි සරණ යනවා දේශපාලනඥයෝ සරණ යනවා ඉතින් ඒ නිසා හුස්මට එහෙම අසවල් ඉරියව්ව කියලා එකක් නැහැ කොයි වෙලාවෙත් පුරුදුකරනද නමුත් සතිපට්ඨාන සූත්‍රයේ ਸਰවචනාන්තේ දේශනා කළා තියෙන්නේ පරියංකේ ඉඳගෙන කරන වෙලාවේ ඒ ආධුනිකයා සම්බන්ධයෙන් පහු වෙනකොට කොයි එකෙත් හම්බෙන්න ඉඩ තියෙනවා තෙරුවන් සරණයි වන්දනීය පූජනීය සාමින් වහන්ස 22 23 24 25 දිනයන්හි සහභාගී වූ භාවනා වැඩමුළුවේදී ඒ ඒ අවස්ථාවන්හිදී සිතට වැටහුණු කයට දැනුණු මානසිකාර ගරුතර ඔබ වහන්සේට දැනුම් දුන් දැනුම් දුන් බව පාද නමස්කාරව දන්වා සිටිමි. ඒ අනුව ඉදිරියට ගියෙමි. මේ සඳහා වැඩි කරුණු දැන ගැනීමට අවවාද අනුශාසනාවක් පුද්ගලිකව ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන මෙන් පාද නමස්කාරව ගෞරවෙන් ඉල්ලා සිටිමි. අමාරු බස් ප්‍රයිවට් බස් වල මේ ළඟම් බස් එකේම තමයි. ප්‍රයිවට් කාර් දෙන්න අමාරුයි. මේ 100ක් ආවට පස්සේ ඒක කරන්නම් බෑ. ඒක නිසා මේ අනික් අයගෙත් උනන්දුව පිණිස පුළුවන් තරම් තමන් අත්දකින්න දේ ලිඛිතව ඉදිරිපත් කරන්න. එතකොටක පුද්ගලිකයි රහසිගතයි නැහැ. ඔක්කොම පොදුයි. පොදු වෙනකම්ම යන්න. පුද්ගලික රහසිගත තියෙන හැම තැනම විචිකිච්ඡාවක් හෝ සද්ධාවේ අඩුවක් පේන්න තියෙනවා. ඉතින් එන්න හදනකොට මම දැන් තල්ලු කරනවා. කාටවත් එන්න දෙන්නේ නැහැ. ඒකට 100ක් එක්ක අපි පැයක් ගත කරනවා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා මන්දෝත්සාහි වෙන්න එපා. මේ හම්බෙච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන්ගේ අත්දැකීම සභාගත කරන්න නංවණන් කියන්න එපා. ඒතර ඉබේම තමන්ගේ ප්‍රශ්න විසඳේ. ගරුතර ලොකු ස්වාමීන් වහන්ස වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. මම මේ ආරණ්‍යයට පැමිණ භාවනා කරන පළමු වැඩසටහනයි. භාවනාවට ආදුනේ ආදුනිකයෙක්. ස්වාමින් වහන්ස ඊයේ භාවනාව අවසන් කොට රාත්‍රී 9:30 පමණ පමණ නිින්දට ගියෙමි. නමුත් ටික වේලාවක් නිින්ද නොයයි. මම නිඳ යන්නට උත්සාහ ගත්තෙද්ද මගේ මතකයට වරින් වර ඔබ වහන්සේ හවස පැවැත් වූ ධර්මදේශනාවේ කොටස් මතකයට එනවා. ටික වේලාවක් නින්දට ගියා. මම සිහිනයක් දුටිමි. විශාල ගැඹුරු ජලාශයකට මම වැටුණි. මම එන්නට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය. අනතුරුව උත්සාහය අතහැර දැම්මා. ඒ මොහොතේ වෙන වෙනත් කෙනෙක් මාව තටාකයෙන් ගොඩ ගත්තා. මට ගොඩ එන්නට බැරි මොහොතේ බයක් දැනුනේ නැහැ. කෙනෙක් මාව ගොඩගත් පසු මට සතුටක් දැනුනේත් නැහැ. අද උදේ 4ට පමණ සක්මන් භාවනාව කරන මොහොතේ වම දකුණ ලෙස සතිය පිහිටුවා. ටික මොහොතකින් ඇවිදිනවා විතරයි තේරුනේ. ඉන්පසු ඇවිදින බව දැනෙච්ච සංඥාවක් නැති වුණා. නමුත් සිහියෙනුයි ඉන්නේ කියලා තේරෙනවා. නැවතත් අවදි අවදි වෙනවා කියා සංඥාවම දැනෙනවා. කය රෝකඩයක් වගේ බව තේරෙනවා. ඉන් අනතුරුව පරයන්කේ වාඩි වුණා. ත්‍රිවිධ රත්ණයට ජීවිතේ පූජා කළා. අදිෂ්ඨාන කළා සිහිය පිහිටවන්න පුළුවන් වෙන්න කියලා. ආනපාන සතිය පිහිටෙව්වා. සතියෙන් සිටින විට සිතවිල්ලක් දෙකක් ආවා. ආපු සිතවිලි වලට ඇලීමක් ගැටීමක් නැතිව ප්‍රතික්ෂේප කිරීමක් නැතිව වැළඳ ගැනීමකුත් නැතුව ඒට වටිනාකමක් නොදී සිටියා මම සිතුවා එය තමා හිතේ ස්වභාවය කියලා එවිට සත්‍ය ශක්තිමත් වුණා එකම ස්වභාවයකින් පැය අවසන් වනතුරු හිටියා මම මම මෙහෙට පැමිණීමට පෙරද සතිය පිහිටුවීමට උත්සාහ කරා. නමුත් දැන් පොඩි පොඩි වැඩ කරන විට નિરાයාසයෙන් සතිය පිහිටෙනවා. ස්වාමින් වහන්සේ භාවනාවේ යම් අඩුපාඩුවක් දෝෂයක් ඇතනම් එය නිවැරදි කර දෙන මෙන් নমස්කාර කොට ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. සත්‍ය වැඩිටමයි කියලා ප්‍රකාශ කළ තියෙන ගැන සතුටුයි. නැත්නම් ප්‍රධානම දෝෂය තමයි මේ සක්මන් කරනකොට ඒක සංඥාවක් නැති වෙනවා. පරියන්කේ ඉන්නකොට මෙන්න මේකයි අරමුණ මෙහෙමයි වැටෙන්නේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. නිදාගෙන ඉන්නකොට හීන ගැනයි නිින්ද නොයාම ගැනයි කතා කරනවා අඩු ගානේ ඉන්න ඉරියව්ව ආන්නේ වගේ ප්‍රධාන කේතු මූල කර්මස්ථානයේ පිළිබඳව ප්‍රමුඛත්වයේ දීලා කටයුතු කෙරුවොත් ඕක ගමන දෙගුණ තුන්ගිරික ඉක්මන් වෙනවා දැන් මේකේ ප්‍රමුඛත්වයේ දීලා තියෙන්නේ ඒක ඉන්නකොට පේන අනම්මනම් දේවල් අහලා පහලා තියෙන දේවල් ඉතින් ඒක එච්චර හොඳ නැහැ ඒ නිසා තමන් ඒ කටයුත්ත කරන නිදාගෙන ඉන්නකොට තමන් නිින්ද යන්නේ නැහැ හැතපිලා ඉන්න ඉරියව්ව කොහොමද දන්නේ මම දැන් විදිනව නෙවෙයි කියලා. සක්මන් කරනකොට කොහොමද දන්නේ මම හැතපිලා නෙවෙයි කියලා. ඉඳගෙන ඉනකොට කොහොමද දන්නේ මම ඇවිදිනව නෙවෙයි කියලා. ආදි වශයෙන් අර ගත කරන මූල කර්මස්ථානයේ පිළිබඳව කතා නොකර වටෙන් ගිහිල්ලා තියෙනවා. කොයි වෙලාවක හෝ මූල කර්මස්ථානය පිළිබඳව කතා කරන්න පටන් ගත්තට පස්සේ මොට්ට වෙච්ච පීයකින් කප කප හිටපු මිනිස්සයා විහ දෙකක් ගාලා තියුණු කරගෙන කපන්න පටන් ගත්තා වගේ Tamandම තේරෙන්න පටන් ගන්නවා. ඒ උපකරණයේ ආයුධයේ තියෙන ප්‍රණීත භාවය නිසා හැම වෙලාවෙම ඒ ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් Tamanගේ මූල කර්මස්ථානයේ මේට වඩා වාක්‍ය ගානකින් විස්තර කරන්න ඔය වටපිට තියෙන දේවල් විස්තර කරනවට වැඩිය. ඒකට හරි එල්ලයක් එන්න පටන් ගන්නවා භාවනාවේ. පින්වත් ස්වාමින් වහන්ස මාහට පරියංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී පැය තුල වැඩි වේලාවක් සතිය පවත්වා ගත හැකියි. එහිදී තද සිනිඳු ස්වභාවයන් සේම ඇනෙන සුළු එරෙන සුළු ස්වභාවයන්ද ශරීරයේ බර ගතියක්ද විටක ඉදිරියට තල්ලු වී යන ස්වභාවයක්ද පැත්තකට විසිවෙන අවස්ථාද ඇතිවේ. දින කිහිපෙම ඈතින් ඇසුණු gediya ගසන හඩක් සමග සිත ටික වේලාවක් ඒ දෙසට ඇදී ගියා. නැවතත් පාදයට හිත යොමු කර සක්මනේ යෙදුණා. පරයන්ක භාවනාවේදී පැය භාගයකට පමණ පසු හුස්ම නොදෙනී යන ස්වභාවයත් ඒ සමගම දීර්ඝ අස්වාස ප්‍රාස්වාසයකුත් දැනුණා. පිටකොන්දේ රත් වීමක් සමග ශරීරයේ පහතට බර වුණා. කඩා හැලෙන ස්වභාවයක් දැනුනි. ඒ සමගම බෙල්ලේ පිටුපස දකුණු පැත්තේ තද වේදනාවක් සමග හිසේ දකුණු පැත්තේ තද වේදනාවක් ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී කාලයක සිට හිසේ දකුණු කොටසේ වේදනාවක් ඇතිවේ. කරුණාවෙන් උපදේශයක් ලබා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඔයිට අර සක්මනේදී මතක් කරලා තිබුණ විදිහට ඇඟේ එන සක්මන් ඉරියව්වේදී එන හැම දෙයක්ම සතියට ආහාරයක් අරමුණක් නිමිත්තක් කරගන්නා වගේ ඔළුවේ එන වේදනාවත් සතිය තියෙන නිසා එන එකක්. නැත්නම් මේ මම දැන් මෙතන කියන සාක්කියක්. නැත්නම් සතියට නිමිත්තක් කරගන්න. ඒකෝර තමයි තේරෙයි ඒක විශ්සලාගත්ත සුභාසින්චනයක් වගේ. ඉෂේකක්ම ආවට පස්සේ වෙන මොනවත් කරන්න බෑනේ. ඵලයන් කිවට යන්නෙත් නැහැ. ඒක සතියට ඒකට සතිය පිටවට පටන් ගන්නතර පස්සේ දැන් මේ සතිය එපා යන්න අනේ ඉන්න කිව්වත් එපා ඉන්න අනේ යන්න කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා වේදනාවට සතිය පිටරන්න පුරුදු කරාට පස්සේ නැත්නම් දුක් වේදනාවේ ඒක එනකොට නම් එන්නේ යකා වගේ තමයි. නැත්නම් ඒ සතිය පිටවට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල් අපි වලට බේත් බැඳා, පත්තු බැඳා, ක්‍රීම් જાති ගෑවා. එකම ක්‍රීම් එකයි තියෙන්නේ. සතිය විතරයි. හැම වෙලාවෙම පොඩ්ඩක් සතිය උලන්නේ එතනයි. ඉල්ලෙනවා ඒක වහන්න දෙයක් නෑ වේදනාව කාපු ගමන් ඒක සතියට අරමුණක් කරගන්න ඒකට අපි සිංහලෙන් කියන්නේ පැමිණි දුක් පැනිරහයි කිය. ඒකට මේ මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට පැමිණිච්ච වේදනාව සිත දෙව්දූගෙට වැඩියා කියලා බාරගන්නයි කිය. මහසිසඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ තද බල වේදනාවක් හරහා ගියාට පස්සේ එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා කිය. වේදනාව හරහා යන්නේ නැතුව බේත් ගාලා තපත්තු බඳින්න ගියොත් අර විපස්සනා ඥානයක් නැතුව යනවා. ඒ නිසා මේවා එන්නේ අපිට පණිවිඩයක් කියන්නයි. අන්නේ පණිවිඩේ ගන්න නම් මේ වේදනා, මේ විඳීම්, සංනිවේදන සතියට අරමුණු කරගන්න කියන එකයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස, නිස්සරණ වනයේ අද ගෙවි යන්නේ පස්වෙනි දිනයයි. සිත ඊටමත් ප්‍රබෝධයටපත් වී තිබෙන්නේ යහපත්ව කෙරෙන භාවනා කටයුතු නිසාත් උතුම් මංගල කරුණක් වූ ආර්ය ශ්‍රමණයන් වහන්සේලා දැක වන්දනා කොට සතුට සිතින් නිවන් සභාවක් මෙන්ද සිතින්නට ලැබීමත් යන කරුණු නිසා වෙනි. ගෞරවනීය ස්වාමින්වහන්ස අද දින සමූහ පරියංක භාවනා කාලය ආරම්භ වේ විනාඩි 20ක් හෝ 30ක් ගත වීමෙන් පසුව ආනපානයේ ගෙවි ආනපානය ගෙවන් වූ අතර සිතත් කයත් සුපුරුදු නිශ්චල නිස්සලත්වයට පත්විනි. දිගින් දිගටම නාසිකාග්‍රයේ වෙතම සිහිය පවත්වාගෙන සිටි අතර දැඩි නිසල භාවයක්ද දැනුනි. මේ අතරතුරේදී පහලින් ශබ්දයක් ඇසුණු අතර ඒ නිමවනවා සමගම කකුලේ වේදනාවක්ද වේදනාවෙන් පසු කුමක්දෝ දෙයක් මතක් වීමෙන් නැගුණු සිතිවිල්ලක්ද ආදී වශයෙන් ශබ්ද වේදනා සිතීම් දැනීම් ආදී පේලියක් ඇති වී නැති වී යන්නට විය. එකට එකකට පසු එකක් වශයෙන් ඒ ඒ මොහොතේ හටගන්නා එකී ශබ්ද ඇසීම් වේදනා දැනීම් සිතේ මතකයන් ඒ ඒ මොහොතේම ඉතුරු නැතිව නිරුද්ධ වන බවත් ජීවිතය යනු මෙවැනිම වූ ඇතිවීම නැතිවීම සමුදායක් පමණක් යන බවටත් ෂණිකව ප්‍රත්‍යක්ෂ විය. කිසිවක් ඉතුරු නොවූ අතර සියල්ල ඒ මොහොතේ හටගෙන ඒ ඒ මොහොතේම නිරුද්ධ වී තිබිනි. රඳවා ගැනීමට හෝ අල්ලා ගැනීමට කිසිවක්ම නොතිබිනි. අවම වශයෙන් භාවනාව පටන් ගන්නා විට පැවති කය පිළිබඳ වූ දැනීමවත් ඉතිරි නොවිය. මෙය හොදෙක් ප්‍රකාශයක් පමණක් විය හැකි නමුත් ඉහත කරුණ ප්‍රත්‍යක්ෂ වීමෙන් සිතේ හටගත් අමුතු ප්‍රමුදිත භාවයේ හේතුවෙන් භාවනාවේ ඉදිරි මාර්ගය වඩා ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් අපේක්ෂාවෙන් ලියමි. ගෞරවනීය ස්වාමින් වහන්ස අප්‍රමාණ ගෞරවයෙන් කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව ඔබ වහන්සේගේ දෙපා නමිදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. මේක පිටබඳව කෙටි ඉංගියක් සරුවචනාංශයේ මතක් කරලා තියෙනවා මේ සාමාන්‍ය බල සූත්‍රයේ යම් වෙලාවක gedara kita මිනිස්සේ රසාවක් හොයන ගම තැහැරලා වෙන ගමකට යනවා. ඒකෙන් තව ගමකට යනවා. ඊට පස්සේ තව ගමකට යනවා. ඒතකොට තමයි gedara සී වෙලා අර ගිය ගමෙන් ආපහු ඇවිල්ලා gedette එනවා වගේ තමන්ගේ චිත්ත වීදිය ආනපනේ සද්දයකට ගියා සද්දෙන් වේදනාවට ගියා වේදනාවෙන් හිතවිල්ලට ගියයි කියලා තේරිලා ඊට පස්සේ හිතවිල්ලෙන් ආයේ වේදනාවට එලා වේදෙන් සද්දෙන් ඇවිල්ලා ආනපනට එන්න වගේ අර වටේ ගියේ පෙරහැර නැවත ගෙටක වෙදිනවා වගේ මේ යන ගමන සහ ආපහු එන ගමන විස්තර කරන්න පුළුවන් නම් ඒක පුබ්බී නිවාසානුස්සති ඥානය ලැබීමේ පෙර ලකුණක් වගේ කියලා පෙන්නලා තියෙනවා. මෙහෙම තමයි අපි මේ ආත්මෙන් ඉස්සලා කොහේතරද මේ ආවේ කියලා ඒ ඒ සුද්ධ අවස්ථාවට යන්නේ මේ හිත පිට යන එකට ඔච්චර වෛර කරන්න එපා. ගියේ පාර මතක තියාගන්න මම ඉස්ලාම්ගේ සද්දෙකට. ඊට පස්සේ වේදනාවක්. ඊට පස්සේ හිතවිල්ලකට. ඊට පස්සේ මම ආයෙත් ආව ආනපාන. ආයෙත් අර වගේම රස්ති අඩු යන. ආයෙත් නන්නත්තර වෙනවා. මේ හැම එකක්ම පොත් බැීමක් කරන්න. කෙරුවා පස්සේ තේරෙනවා මේවට වෛර කෙරුවොත් මොනම ලාභයක්වත් නැහැ. අප ගෙදර ආවට පස්සෙත් රණ්ඩු සරුවක්. සමනාපෙන් ගෙදෙට්ට එන්න තියන වෙන්නේ මේ රවුම ගහ තමයි ආවේ. රස්ති අඩු ගැහුවේ මේ පාරේ. නන්නත්තර උනේ මේ පාරේ කියලා ආන්නේක දැනගත්ත කෙනාට එහෙම නැත්නම් මේ පුබ්බේ නිවාසානුසඥානෙ දැනගන්නේ මෙහෙමයි කියන එකට ਸਰවඥාන්සේ දෙන්නේ මේ පිට ගමකට ගිය මනුස්සයා නැවත තමන්ගේ ගමට එන්නසේ අපි මේ දැන් ඉන්නේ නන්නත්තර වෙලා. කොහෙදෝ ඉඳලා ආපු ගමනක් මේ. නමුත් අර తත්‍ර తත්‍රාබිනන්දිනී නිසා මේ කල්ලාන මැරෙන්න හදනවා. හොඳට බලුවොත් පේනවා ගිය ආත්මේ කාට හරි ටටා කියලා ඇවිල්ලා තියෙන ගිහිල්ලා ඉන්නම් කියලා. තාම ගියේ නෑ. තාම මෙහෙ ආපු වෙලාව නතර වෙනවා. ඉතින් අර ගෙදර යන්න වෙනවනේ. ආහන්නේ වගේ Tamanට තේරෙයි ගිය කොතනද මේ හිත తත්‍ර తත්‍රා විනන්දනි. ගිය ගිය තැන අල්ලනවා. කොහොල්ල වාගේ. අල්ලගෙන එක මැරෙන්න හදනවා ඊට පස්සේ. මොයි මගේම අම්මයි කියලා, මේ මගේම තාත්තයි කියලා, මේ මගේම දුවයි කියලා, මේ මගේම පුතයි කියලා. ගියාත්මිනකොටත් ඔය පචේම කියලා ඇවිල්ලා තියෙනවා. යන්යන් කියලා නෙවෙයි ඇවිල්ලා ඉන්යන් කියලා ගිහිල්ලා තියෙන. දැන් ආපහු යන්නෙත් නැහැ. මේක අතහැරලා කියන්නේ හාංකා විදියක් මතක නැහැ. ඊගාවට එන බලු අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් ඒ බලු අම්මගේ තනිය අල්ලන්නේ බිබී ඉන්නවා. ඉතින් අම්මා ලොකු දෙයක්. දැන් මෙහෙම හිටිය බව මතක නැහැ. මෙන්න මේ මේ සංසිද්ධිය බලන්නේ කියලා තියෙනවා Tamanට ඕනේ නම් පුබ්බේ නිවාසානුසුත් ඥානෙ ලබන්න. ඉතින් ඒ නිසා මේක කියන්නේ බුක් කීපින් කියන්නේ. හිත රත්ත්‍යාදු කවට කමන්නේ. ඌ ඒ රත්ත්‍යාදු ගහනකේ හේතුඵලයක් තියෙනවා. රත්ත්‍යාදු ගහනට උඩ ගෙඩි දෙන්න එපා. ඉනිමම් බඳින්න එපා. හැබැයි ගිය ආ මග ලස්සනට බලාගෙන ඉන්න ඒක හිතේ කඩප්පුලිකමක් නෙවෙයි. මේ පැත්තකටලා බලන බැල්මට කියන්නේ විපස්සනා කරනවා කියලා. ඒක විසම බැල්මක්. මේක බලනකොට තේරෙනවා මේ බලන්නේ මගේ හිත නෙවෙයි, මනුස්ස හිත. ඒකට මගේ හිත කියලා දාන්න එපා. කොයි එකාගේත් හිත ඔය වගේ තමයි කඩප්පුලි නොකෑමනා දහබදුරා වට්ටබඳුරු කිසිම නීතියක් නැති කිසිම න්‍යාය පත්‍රයක් නැති දෙයක්. මෙයාට තමයි අපි කන්න දෙන්නේ, බොන්න දෙන්නේ, සතපෙන්නේ ඔක්කොම සලකන්නේ. ඌ තම්බේකට සලකන්නේ අපට. දුරංගමං ඒක තරං අතරීරං ගුහාසයන් කියලා බුදුරජාණන්සේ කියලා දෙන උපමාවක්වත් පෙන්වන්න බෑ ඒක. ඉතින් මේ ගැන කනගාටු වෙන්න එපා. භාවනා කරන වෙලාවේ නැතුව මේ වෙලාවේ ගෙදරක හිටියා නම් හිතන්න මොනවද කර කර ඉන්නේ කියලා. කයු ආදුවක් කියලා කියලා කටුකම්බයක් උඩ කකුල තියාන අල්ලපු ගෙදරත් එක පච කියලා කියලා ඉදී. එතකොට ওই හිත ආගිය තැන් මොකාටවත් බලන්න බෑ. ඒ නිසා වේගය පුළුවන් තරම් අඩු කරලා ආගිය විස්තරේ බලා ගන්න. එතකොට තේරෙයි මොකාටද ඉන්න හදන්නේ කියලා. ඉතින් මේක මේ හොඳ අභ්‍යාසයක් මෙවට ද්වේෂ කරන්න එපා. භාවනා කරනකොට ඔයත් වැඩිය දේවල් හොඳට නිකන් විෂද කරලා පතුරු ගහලා විසිතුරු කරලා පෙන්වන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ශරීර අභ්‍යන්තරයේ ඇති පඨවි ධාතුවක් බාහිර පරිසරයේ ඇති පඨවි ධාතුවත් හා ගැටෙන බවත් එම ගැටීමේදී මේ ධාතුන් වෙනස් වීමකට ලක්වන බවත් සිතමි වැල්ලේ පාසටහන් සිටීම වල ගොඩනැගිලි ගොඩලි සෑදීම වෙනස් වීම සංකේතවත් කරන බවත් සිතමි. පහි ඇති පටවේ ධාතුන්ද ඇසට නොපෙනෙනුද වෙනස් වන බව සිතමි. මේ පිළිබඳව ගැඹුරුන් දැනුණු අවබෝධයක් නැත. එහෙත් මෙසේ සිතමින් සක්මනෙහි යෙදිමි. මෙය නිවැරදියි දැයි පහදා දුනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේ විදිහට හිතලා ගන්න එකට කියන්නේ චින්තාමේ ඥාන කියලා. ඊට වැඩි බොහොම මේ ප්‍රත්‍යක්ෂයි උතුම් පච්චක්ක ඥාන. නැත්නම් අත්දැකීම කියන එක අත්දැකීමට හිතවිල්ලෙන් උදව් කරන්න ඕනේ මේ පොළවේ කකුල තියලා ගන්නකොට කී මොන මොන විදිහට මේ තද ගතිය මෙලෙක් ගතිය වෙනස් වෙනවද පොළොව මෙලෙක් නම් කකුල තදයි කකුල මෙලෙක් නම් පොළොව තදයි මේ දෙකක වෙනසක් නැතුව කවදාකවත් මේකට ස්පර්ශය කියලා කියන්නේ තද දේ තද දේ එකට ගැටුමට ස්පර්ශය කියන්නේ තද දේට මෙලෙක් දේ ගැටීම විතරයි ස්පර්ශය කියන්නේ ඒ නිසා අපිට තද බව දැනෙනවා නම් කකුල මෙලෙක් අපිට මෙලෙක් බව දැනෙනවා කකුල තදයි මේ විදිහට මේ තද බව මෙලෙක් බව අතර විශාල ගනුදෙනු වගේක් තියෙනවා. වෙනස් මේ මේ උවමාරු වගේක් තියෙනවා. ඒ කියන්නේ ලොකු වෙනස්කම් වගේක් තියෙන. ඉතින් හිතලා ගන්නවට වැඩිය ඒක ප්‍රත්‍යක්ෂ වෙන ස්වරූපෙන් දේශ බලාගෙන ඇවිදින්න තමයි හොඳ. මේ හිතන එක සුතමේ ඥානෙට වැඩිය හොඳයි. ප්‍රත්‍යක්ෂට වැඩිය අඩුයි. ඊට පස්සේ කවදාවත් ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසේ තේරෙයි හිතනට වඩා වෙනස් දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. ඒ කියන්නේ හිතලා බලනවා කියන එක පෙන්වන්නේ බෙහෙත් තුඩුවක් වගේ කියලා. බෙහෙත් තුඩුව තිබ්බට ලෙඩේ සනිපෙන්නේ නැහැ. බෙහෙත් තුඩුවේ හැටියට බෙහෙත් වල තම්බලා බිව්වොත් විතර සනිපෙන්නේ. ඒ නිසා බෙහෙත් තුඩුව තියා හිතට හරියන්නේ නැහැ. බෙහෙත් බඩු එකතු කරවට හරියන්නේත් නැහැ. තම්බලා බොන්නම ඕනේ. නැත්නම් බෙහෙත පෙත්ත ගිලින්නම ඕනේ. ඒ නිසා මේට වැඩිය උතුම් කරලා ප්‍රත්‍යක්ෂ ඥානෙට තැන දෙන්න කියන එකයි කියන්නේ. අවසරයි ගරුනායක හිමියනි ආනපාන සතිය වැඩිීමේදී සති නිමිත්ත හුස්ම ගැනීම හෙලීමට යොමු කරගෙන සිටින සිටිමි මුලින් ආස්වාස ප්‍රාස්වාසයේ ගති ලක්ෂණ කම්පන චංචල ගති දිග කෙටි සියුම් ගොරෝසු ආදී ලක්ෂණයන් ප්‍රකට වේ නමුත් ටික වේලාවකින් එම කම්පන චංචල ගති නැතිව හුස්ම ඊටාම සියුම් වේ ඒ සියුම් බවද නොදෙනී කයසිත දෙකම නැති වූ ආක්මෙන් දැනේ මෙසේ ටික වේලාවක් තිබෙන විට කය නැවත තිබෙන විට නැවත කය දැනි කයෙහි ඇටකටුවල පවා විදින ගතියක් මෙන් දැනේ. කය පුරාම ඇටකටුවල එම වේදනාවම් සියොම්ම දැනේ. සතිමත් එම වේදනා දෙස බලා සිටින විට එම වේදනාවද නැති වී නැවත හිත උඩු අතට වේගයෙන් මෙන් ගමන් කරයි. ඒ වේගයේද ඇතිවෙන නැතිවෙන ස්වභාවයක් පෙන්눔 කරයි. ඉන්පසු ඒ වේගයේද සියුම් වී කය සිත නොදෙනී හිස් බවකට කිසිම නිමිත්තක් නැති තත්වයකට පත්වේ. මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. දෝ මෙයා කැමැතිද මේ සභාවට කඩ උත්තරයක් දෙන්න කවුද මේ ලිව්වේ කියලා අත උස්සලා මේ සාකච්ඡාවට එන්න කැමති කියලා මම ආසයි දැනගන්න. එතකොට පුළුවන් මේක බොහොම ලස්සනට විග්‍රහ කරන්න මේ ලියපෙකනාගේ කට උතරෙත් එක්ක. කැමැතිද මේ අත උසන් ලියපෙකනා. ඒ කට උතරේ නැතුව මේක විස්තර කරන්න ගියොත් පක්ෂග්‍රාහී වෙනවා. ඒක නිසා කට උත්තරේ හරිය වටිනවා. මේ කවුරු හරි දෙන්න කැමති නැහැ. ප්‍රතිව මෑණි අවසල ගන්නකෝ. මම ලිස්සන්. ඈ? ආ වුණා. දැන් කියාපම් මං කියන දෙයට උත්තරය. අරමුණු සහිතව අරමුණු ඇති බව දැනගන්න සතියක් අරමුණු මුකුත් නැතුව අරමුණු නැති බව දැනගන්නා සතියක් කියන මේ දෙකෙන් තමන්ගේ හිතේ අගයන් ආඩම්බරෙන් හැටියට දකින්නේ අරමුණු තියෙන වෙලාවේ අරමුණු දැනගන්න සතියද නිමිත්තක් තියෙන වෙලාව එහෙනම් නිමිත්තක් නැති අරමුණක් නැති වෙලාවේ අරමුණක් නිමිත්තක් නැති බව දැනගන්නා සතියද වඩා හොඳ වඩා කාර්යක්ෂම වඩා කුසලතාවකින් කියලා හිතේ අරමුණු තියෙනවා අරමුණු තියෙනකොට ඉතින් ප්‍රතිපයන්නේ මොකද කියන්නේ? අරමුණු තියෙනකොට තියෙන සතිය සහ අරමුණු නැති වෙනකොට තියෙන සතිය කියලා සතිය අපිට જાති දෙකකට ගන්න පුළුවන්. ඒක සමහර වෙලාවට කියනවා අරූපාරම්මණයක තියෙන සතිය සහ අරූපාරම්මණයක තියෙන සතිය. එතන මේ වැරදිකාරයා කියන්නේ රූපාරම්මණයක තියෙන සතිය හොඳයි කියලා. ලියලා තියෙන්නේ ඒ වාගේ මොකද අරමුණු ගෙවි යෑම අකරතැබ්බයක් අරමුණු ගෙවි යෑම ආපස්සට යෑමක් එහෙම නැත්නම් සතිය දුර්වල වීමක් වගේ අදහසක් තමයි ලියවිලා තියෙන්නේ. මේක පිළිබඳව කවුද අදහසක් වන්න කැමති සභාවේ ඉන්න කෙනෙක්. තමන් සතිය පිහිටවන්න අරමුණක් තියාගන්නවා. ඒ අරමුණ ආරම්භණයේ නිමිත්ත තියෙන සතිය තියෙනවා. ඊට පස්සේ ක්‍රමී ක්‍රමී අරමුණ ගෙවිලා යනවා. එතකොට නිමිත්තක් නැති අරමුණක් නැති සතියක් එනවා. මේ දෙකෙන් වඩා මේ ප්‍රතිපදාවේ දියුණු අවස්ථාව එහෙම නැත්නම් කෙලෙස් හදු අවස්ථාව වශයෙන් දකින්නේ මේ දෙකෙන් කොයි එකද කියන එක ඇහුවොත් ස්වභාවික කටේ කෙනෙක් කවදාත් උසන්න කැමති. ආදෙන්නෙක් ඉන්නවා අපිට මයික් එක ගවන්න ඕනේ පිටිපස්සෙන්. තියනවාද ඇවිදින මයික් එකක් ආහාරි. අත උස්සගෙන ඉන්න ඕනේ එක්කෙනෙක්වත් අඩු ගන්න නැත්නම් අපිට අල්ලන්න අමාරුයි. වන්දනීය පූජනීය ගරුතර ස්වාමීන් වහන්ස ඇතුළු මහා සංඝ රත්නයෙන් අවසර සමාව මේ පැනේට මට තේරෙන හැටියට මට දැනෙනවා අරමුණක් නැති මොහොතකදී අපේ හිතට මේක වැරදි කියලා යම් ආකාරික අදහසක් ඇවිල්ලා ඒකෙන් නිදහස් වෙනවනම් ඒක වටිනවා වගේ කියලා තේරෙනවා හොඳයි. ඒ කියන්නේ අරමුණ නැති අවස්ථාවේ නිදහස් වෙන එක හොඳයි. අනික් මෑනියෝ අවසරයි ස්වාමීන් වහන්සේ අරමුණක් ඇති වෙලාවට පවත්වන සතියට වඩා අරමුණක් නැති අවස්ථාවේ පවත්වන සතිය බලවත් සතියක්. මොකද අරමුණක් නැතුවත් සතිය පවත්වනවා කියන්නේ සිත තනින් පවත්වන්න පුළුවන් කියන එක. දැන් වලියක් තියෙනවා. මටත් ඔන්න ඔච්චරයි ඕනේ. වලිය දෙන්න දෙවත්තක් ආවා දැන් මං ඉන්නේ බොහොම සන්තෝෂේ. දැන් කවුද මේ මෑණිවරු දෙනමගේ මේ පැත්තේ මයික් එකට ඉල්ලුමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් ගරුතර ස්වාමීන් වහන්ස සියලු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපි මේ මෙතර ඔට්ටු වෙන්නේ මේ දඟලන්නේ මේ අරමුණක් නැති කරගෙන මේ නිදහස් කරගන්න මේ සහිත. ඉතින් අපි නිදහස් කරගත්තා නම් විවේක ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒක තමයි හොඳ. එහෙනම් පස්සේ කතා කරමු මෑණියන්ට සපෝට් එකක් ඕනේ. අරමුණ නැති එක අරමුණ තියෙනක නිදහස් කරන්නයි දඟලුවේ. ඒ නිසා යම් වෙලාවක එම නිදහස් වුණා නම් ඒක අපි ජයග්‍රහණයක් විදිහට සලකනවා කියන අදහසයි ඉදිරිපත් වුණේ. තව කවුද කැමති තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ සම්බන්ධ. පොඩි මෑණිය මොකද කියන්නේ? පොඩි මෑණිට ප්‍රශ්නවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා උත්තර දෙන්න බැහැ නැත්නම් ප්‍රශ්න තේරුණා නම් ටක් ගාලා උත්තර දෙන්න. තව කවුද කැමති මේකට අදහස් ප්‍රකාශ කරන්න? ගිහියන්ගේ උපාසක උපාසිකාවන්ගේ වහන්සේ එතකොට දැන් අපි අරමුණු නැති අරමුණු එන වෙලාවක හිත පිටට ගියා කියලා දැනගෙන එතන සතිමත් වෙන එක වැරදිද සයනස් දැන් අපි හඬකට ගියා නම් හෝ මොකක් හරි මතකයට එන සිතුවිල්ලක් හරි ඒ මතකයට එනකොට ඒ තුල හිත පිටට ගියා කියලා සතිමත් වීම එතනදී මේ ඒකත් මෙහෙමයි ප්‍රශ්න කරන්න ගන්න තියෙන්නේ අපි දැන් කතා කරන්නේ අරමුණක් ඇති අවස්ථාව සහ නැති අවස්ථාව අරමුණ ඉරි අවස්ථාවේ ඉඳලා අරමුණ ගෙවි යන කම සතියේ තියෙනවා. ඒතර ඇති අවස්ථාවේ සතිය සහ නැති අවස්ථාව ගත්තොත් දැන් අපි මේ ඒක තමයි දැන් සාකච්ඡා වෙන්නේ. ඒතර දැන් මෑනියෝ තව ප්‍රශ්න නගනවා. මූල කර්මස්ථානයේ පවතින සතිය මූල කර්මස්ථානයේ තියෙන බව දන්න වෙලාව මූල කර්මස්ථානයේ හිත පිට ගිහිල්ලා වෙන අරමුණක තියෙන හිත එතකොටත් පිට අරමුණ තියෙන බව දන්නවා. මේ දෙකෙන් මූල කර්මස්ථානයේ පවතින සතිය සහ මූල කර්මස්ථානයෙන් පිට ගියත් ඒ තියෙන බව දැනගන්න සතිය ගත්තොත් ඒ දෙක අතරත් අපිට ඡන්දයක් කියන්න පුළුවන් රහස් ඡන්දයක් හරි නැත්නම් විවෘත ඡන්දයක්. ඒකනේ ප්‍රශ්නේ. මං කියපු කෙනේ ප්‍රශ්නේ. ස්වාමීන් දැන් අරමුණින් දැන් නාසිකාග්‍රේ හිත තියනකොට මයිකේට කතා කරන්න ඕනේ. නාසිකාග්‍රේ හිත පිහිටලා තියනකොට හිත අරමුණකට ගිහාම අරමුණට ගියා කියන්නේ බෑ. මොකේට යන්නේ කියලා කියන්නේ දැන්. අපි හිතම ශබ්දයකට කියන. අන්න හරි ඒකට ආවේ. මේ ශබ්දයකට ගිහාම එතනට හිත ගියා කියලා සතිමත්ව දැනෙන එකත් ඒකත් සිහිය පිහිටීම. ඒ තමයි මූල කර්මස්ථානයේ සතියදා පිට ගියාම පිට ගිය බව දැනගන්න සතියකින්ද මේ දිගේ වඩා කාර්යක්ෂම කෝකද? වඩා කුසලතාවය තියෙන කෝකද කියන ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නේ දැම්ම ගන්න. දැන් එනවා අර ප්‍රශ්නෙට වලියක්. පරණ ප්‍රශ්නෙට කවුද කට උත්තර බඳින්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. අරමුණක් නැති අවස්ථාවේ අරමුණක් නැති අවස්ථාවේ පවතින සතිය බලවත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තාම යන්නේ දැන් පක්ෂග්‍රාහී වෙලා යන්නේ උත්තරේ ප්‍රශ්න නගපු මෑණියෝ පරාද වෙගෙන යන්නේ. තව කවුද කැමති මේ ඡන්ද පෙට්ටියට හරි මේ ඡන්ද පෙට්ටියට හරි ඡන්දේ දාන්න? අවසරයි සයන්හන්සේ අරමුණක් නැති අවස්ථාවේ තියෙන සතිය ශේෂ්ඨයි. ප්‍රතිවද කතා කරන්නේ. එහෙමයි. ඒ කියලා කතා කරන්න එපායි. මේ මයික් එක ගෙනියන්නේ මිනිහා chance එකක් ගන්න හදනවා මයික් එකට කතා. දැන් ඒකට මේ මේ ප්‍රශ්න උත්තර කියන මෑණියෝ පරාදයි. නැද්ද සපෝට් එකක් ඒ පැත්තට කවුරක්වත් ගීපාත් ඉස්සල සැරේ රිට්‍රීට් එකදී ওই ප්‍රශ්නේ මතුවෙලා ඒතර කිව්ව අරමුණක් නැතිව පවතින සතිය ඩිමෙන්ෂියා කියලා. ඒ කියන්නේ මොනවත්ක්වත් දන්නේ නැහැ. මොනවත්ක්වත් නැහැ. සී නැති වෙලා වගේ, ක්ලාන්ත වෙලා වගේ. ඉතින් ඒක හොඳයි කියන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා ඒකට යනකොට බයක් එනවා. අරමුණ ගෙවිගෙන ගෙවිනාට බයක් එනවා. මොකද ඒක මේ සී නැතිවීමක්. එහෙම නැත්නම් මේ මූර්ජා වීමක්, සී මූර්ජා වීමක් කියලා. එහෙම නැත්නම් කෙටි මතකේ නැතිවීමක් කියලා. ඉතින් ඒක තමයි ඊ ඔය අපි කතා කරපු මේ භව රාගානුසය, පටිඝානුසය කියලා අපි මේ භවය කාම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකේ කාම තණ්හා කියන එක විස්තර කරන්න මේ ඉඳුරම් පිනවීමනේ Tamange වර්තමානයේ තියෙන ඉඳුරම් පිනවීම. භව තණ්හාව කියලා කියන්නේ මගේ නෙමෙයි අපේ සියලු දෙනාගම ඉඳුරම් පිනවීම. අපේ අම්මගේ, අපේ තාත්තගේ, අපේ ජාතිය, අපේ පවුල කියලා භව තණ්හාව යනවා. නමුත් ඒක මේ කරගෙන යනකොට අපිට ඒකට බාධා පැමිණෙනවා නැත්නම් මේ ඉල්ලන දේ නොලැබී යනවා. එතකොට නොලැබී යනකොට භව තණ්හාවේ විරුද්ධ පැත්තපත් වෙනවා විභව තණ්හාව තරහක් එනවා. ඒ වගේම භාවනා අරමුණක හිත තියාගෙන අරමුණ නැති වෙගෙන යනකොට ඒ වගේම තියෙන භව දන්නා වූ අරමුණ භව තණ්හාව කියලා ගත්තොත් අරමුණ ගෙවන් වෙලා ගෙවන් වෙලා අභාවයේ ශූන්‍යතාවේ අනිමිත්තේ හිත පවත්නකොට ඒක තිබුණු දෙයක් නැතිවීමක් විදියට සලකලා ඒක ඇබැග්යක් කරදරයක් එහෙම නැත්නම් අදියාදුවක් විදියට සලකනවා. ඒක නැති කරන්න සරුවච්චන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. සුත්තමේ වශයෙන් සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා සනාරම්මනා භික්කවේ uppajjati papaka kusala dhamma. සනිමිත්තා භික්කවේ uppajjati papaka kusala dhamma. සරූපා භික්කවේ uppajjati papaka kusala dhamma. සවේදනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්ම කියලා සූත්‍ර රාශියක් තියෙනවා. මහණි උපදිනතා කෙලෙස් උපදිනේ ආරම්ණක් ඇතුව, නිමිත්තක් ඇතුව, රූපයක් ඇතුව, වේදනාවක් ඇතුව, සංඥාවක් ඇතුව. තස්මින් ඒ ආරම්මනේ පහිනේ ඊට පස්සේ ප්‍රකාශ කරනවා න අනාරම්මන න අනිමිත්ත න අවේදනා න අරූප රූපයක් නැත්තම් වේදනාවක් නැතුව නෙවෙයි නිමිත්තක් නැතුව නෙවෙයි සංඥාවක් නැතුව නෙවෙයි කියලා ඒ නිසා යම් වූ රූපයක් අපි දැනගත්තා ඒ රූපේ ගෙවෙනවා කියන්නේ කෙලස් කෙවෙනවා. රූපේ ගෙවිලා යනකොට කෙලස් කෙවිලා ඉවරයි. ඒ නිසා අපි සියලු ලෝකයේ තියෙන කෙලෙස් අයින් කරලා ආනපානෙ අල්ලනවා. අල්ලලා ආනපානෙත් ගෙවනවා. ගෙවෙනකොට සියලුම කෙලස් ගෙවෙනවා. නමුත් අර කෙලස් වලම ජීවත් වෙච්ච අපේ හිත අර කෙලස් නැති තත්වයට එනකොට රූපේ ගෙවන් කළ අරූපෙට යනකොට අපි ආයෙත් වැරදුණයි කියලා හිතලා පෙරදුණයි කියලා ආයෙත් රූපේ පැත්තට ඇදලා ගන්න හදන ගතියකුත් තියෙනවා. ඒක මේ රූප තණ්හාව කියලා නැත්නම් රූප රාග කියලා එකක් තියෙන්නේ. ඔය සංයෝජන ධර්ම වල ඒක පෙන්වන්න පුළුවන් අපි කොයි වෙලාව හරි අරමුණක් ඇති තත්වෙට ආශ කරනවා. එහෙම කෙනා අරමුණක් නැති තත්වෙට ද්වේෂ කරනවා. ඉතින් එතකොට ඒකල්ල හිතන්නේ මත ප්‍රකාශ වෙච්ච මතවල හැටියට අරමුණක් තියෙන අරමුණේ පවතින සතියේ ශක්තිමත් බලවත් එහෙම නැත්නම් කුසලතාවයක් තියෙනවා අරමුණක් නැති වෙලාවේ සතියක් එක්ක නැහැ බලවත් නැහැ නැත්නම් අපි ආපහු අරමුණට යන්න හදනවා. නමුත් අනිත් පැත්තට අදහස් ප්‍රකාශ කළා කියන්නේ අරමුණක් තියෙන වෙලාවේ තියෙන සතියට වැඩිය අරමුණක් ගිවං කරන සතිය ගිවං කරපු සතිය නිකම් මේ භාවනා භාෂාවෙන් කියනොනම් රූපේ සතියට වැඩිය අරූපේ සතිය දියුනේ. ඒ නිසා රූප කර්ම රූප ධානය වලට වැඩිය උතුම් කියලා සලකනවා අරූප ධානය. ඉතින් ඒ ගමන යනකොට යන එක යනවා. නමුත් මෙතන හුඟ දෙනෙක් 50ට 50ට බෙදිලා ඉන්නේ. සමහරු යනවට බයයි, සමහරු යනවට කැමැති. ඒ මාත්‍රකාව සුද්ධ කරුනේ නැත්තම් ඒක අපි පිරිසුදුනේ නැත්තම් කමටහන් සුද්ධ කරනකොට අපි කොච්චරලා හරි භවනාව අරමුණක් නැති තැනට යනකොට බීතිකාවක් ඇති කර ගන්නවා. හරියාදුවට ගන්නවා. වැරදුණයි කියලා හිතනවා. පෙරදුණයි කියලා හිතනවා. සතිය නැතුණයි කියලා හිතනවා. සමාධිය නැතුණයි කියලා හිතනවා. ආයෙසරයක් අරමුණක් ගන්න හදනවා. යම් වෙලාවක හිතන්න කවුරු හරි ඔය මේ මෑණියන්ට විරුද්ධව කතා කරපු පක්ෂේ ඉන්න අය ඉන්නවනේ. දැන් අරමුණක් තියනවට වැඩිය හොඳ අරමුණ නැති කියලා. ඒක නා කොයි වෙලාවක හරි අරමුණ නැති වෙලාවට ගියාම ඒලා හිතා ගන්න භාවනාව හොඳටම හොඳයි කියලා. ඊට පස්සේ අරමුණු එනකොට ඒ ඒ අරමුණු නැත්තන එනකොට සද්දයක් ඇහෙනකොට සද්දයට වෛර කරනවා. වේදනාවක් කරනකොට ඒකට වෛර කරනවා. හුස්ම දැන්නොත් ඒකට වෛර කරනවා. මොකද යා හිතාන ඉන්නවා අනාරම්මනේ සතිය හොඳයි කිය. එතකොට ආරම්මනේ සතියේට පොඩි කෙනහිල්ලක් එනවා. ඉතින් මෙන්න මේ தത്വෙතියෙදී මේකනම් தത്വේ අපි මොන වගේ ඉදිරි ගමනක්ද යන්න ඕන කියලා ආරම්භක යෝගාවචරය තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ සංසාරේ ගත වෙලා තියෙන්නම අරමුණු මැද්දේමයි. අරමුණු තමයි අපි මේ තණ්හා කරන්නේ. ඒ නිසා අපිට ඉස්ලාම් වතාවට සිද්ධ වෙනවා අරමුණු නැතිවත් පවත්න්න පුළුවන් බව පෙන්වන්න. ඒක විශාල ජයග්‍රහණය. නමුත් ඒකට ආස කරන්නත් බෑ. ඒක ආසාව කඩා ගන්න තියෙන්නේ අරමුණු ඇති තත්ත්වේනකොට ගණන් ගන්න එපා. ඕක එච්චරම නපුරු දෙයක් නෙවෙයි. ආයත්‍ය අරමුණ ඇතිවෙච්චාම අරමුණු නැත්නම් යනවා ඒ නිසා අරමුණු නැති තැනට ඇති ප්‍රේමය අරමුණු නැත්නම් ඇති අනවශ්‍ය බැඳීම නැතිකරන්න නැවතත් අරමුණ සාක්කියට ගන්න වෙනවා. ඒක පෙන්නනවා අරූප ධානවල තුන්වෙනි ධානයේ කියන්නේ අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ කියන ධානය. ඊට පස්සේ හතරවෙනි ධානයට නේව සංඥා නා සංඥා අරමුණු නැත්නම් සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට යන. ඉස්ලාම නැති තැනට යනකම් ගිහිල්ලා ඒක හොඳට පట్టල කරගෙන ඒක අරව තීරුම් අරගෙන නමුත් ඒකට මනාපයක් ඒකට තණ්හාවක් ඇති නොවීම සඳහා අරමුණු ඇතුළත තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ සංඥා තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ කියන මේ උපේක්ෂා මට්ටම තමයි හතරවෙනි අරූප ධ්‍යාන විදිහට පෙන්වන්නේ ඉතින් ඒ නිසා භාවනා කරලා කරලා කරලා ආධුනිකයෙක් වශයෙන් නැත්නම් බය නැරගන්නත් ඕන. නැත්නම් ඒකට ආශා කිරීම නිසා ඒක නොලැබීමෙන් එන දුක නැතිකරන්න ඒ අරමුණු ආවට ඒකට බය නොවී ඉන්නත් ඕන. ඉතින් මේක මං හිතන්නේ මං කියවලට ඒක වැටහෙයි දෝ කියලා මට සැකයක් තියෙනවා. කාට හරි පුළුවන් තමන්ට වැටහුණයි කියන හිතන එක්කෙනෙක් තමන්ගේ වචන වලින් මේක කියන්නේ. ඒකට මට අදහසක් ගන්න පුළුවන් කට්ටිය කාලා නිදිමතේද ඉන්නේ එහෙම නැත්නම් අවබෝධයෙන්ද ඉන්නේ කියලා. කලා නිදිද නැත්නම් මං කින්දේ තේරෙනවද කියලා. හරිම අමාරුයි පොතක ලියන්න ගියත් හරි අමාරුයි කියන්න ගියත් හරි අමාරුයි. භාවනාදී නමුත් මේක තේරුම් ගත්තේ නැත්නම් අපි මොකක් හරි පැත්තක් ගන්න. පැත්තක් ගත්ත ගමන් කොට උනවා. ඒක මේ විනාඩියක් අපිට මයික් එක ගෙනත් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ හැම අරමුණකට ඇලීමක් ගැටීමක් නැතුව අපි නිසත් මේ ඇලීමක් ගැටීමක් නැතුව ඉන්නවනම් ඒක දෙපැත්තකටම නැතුව ඉන්න එක හොඳයි. ඒක ඇත්තටම අපි ඒක පිළිගන්නවොත් අරමුණක් නැති තත්ත්වේ එනකොට අරමුණක් තියෙනකොට ඒකට උපේක්ෂා කරන එක ඔය මෑණිය සුද්ධ කරේ. භවනා ලෝකේ තියෙන අරමුණක් නැති තත්ත්වයක්. අරමුණ නැත්තත් විඥානට්ඨිතියක්. ඒ විඥානේ ලඟුම් ගන්න පොලක්. ඒක ටිප් පොලක්. ඒක සමතුලිතතාවයක්. ඒකට කොහොමද අපි කටයුතු කරන්නේ? අරමුණක් නැති තත්වයට අපි ගිහිල්ලා ඒක පටල වුණාට පස්සේ තහවුරු කරගත්තට පස්සේ ඒක තින්න පුළුවන් කියන එක ඒක නිවනට බාධා නොවීම පිණිස කුමක්ද මොකද්ද අපි ගත යුතු පිළිවෙල? උපේක්ෂාවෙන් ඒ කියන්නේ අරමුණු නැති తত্ত্বය පිළිබඳ උපේක්ෂාව වෙනවයි කියලා කියන්නේ ආයේ ඒක කඩන්න තියෙන එකම දේ තමයි ආයෙත් අරමුණු බාර ගන්න තැනට යන්න ඕන. අර මෙතෙක් අයින් කරපු එක ආයෙත් ගන්න එක තමයි කරන්නේ. ඒ නිසා අරමුණු නැති කිරීම නෙවෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ අරමුණු තියෙන එකට ගහන්න අරමුණු නැති එක ගන්න. අරමුණු නැති එකට ගහන්න අරමුණු තියෙන එක ගන්නවා. අරමුණු વિશે පක්ෂග්‍රාහීත්වයක් නැතුව නේව සංඥා නා සංඥා කියන මට්ටම සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මට්ටමට ගිහිල්ලා මේක තමයි භාවනාවෙන් යන්න පුළුවන් අන්තිම තැන කියලා. එතෙන් ගියාට පස්සේ සරුවචනසික විස්තර කරනවා ඒ චූලසුඤ්ඤත සූත්‍රයේදී ඒකට ආනන්ද ස්වාමීන් අහනවා යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් ඇති තත්වයට එහෙම නැත්නම් අරමුණු වරින් වර එනවා ආය නැති වෙනවා ආය එනවා ආය නැති වෙනවා අnder තත්ත්වයට ගිහිල්ලා ඒක උපේක්ෂා වුණොත් නිවන් දකින්නවද කියලා. ඒකට සරුවචනසික කියනවා සමහරක් නිවන් දකින්න සමහර නිවන් දකින්නේ නැහැ කියලා. ආනන්ද හැමදෙරෝ ඒක හරි ලස්සන අපි වෙනින් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ එතෙන්ට ගියාට පස්සේ කෙනෙක් නිවන් දකින්නේ කෙනෙක් නිවන් දකින්නේ. ඒ தත්තරත් ආසාවක් එන්න පුළුවන් කියලා. ඒ මම මේ මං ඉන්නේ මෙන්න මේ මට්ටම කියලා ඒකටත් ආසාවක් එන්න පුළුවන්. ඒ ආසාවත් යන කම්ම නැත්නම් ඒක සිද්ධි වෙන කම්ම ඒක වශී වෙන කම්ම ඒක හුරු වෙන කම්මකේ භාවනා කරන්න ඕනේ. ඒක ඒ වෙලාවේදී භාවනා කරනවා කියන එක එච්චර අමාරු නෑ ඉබේ සිද්ධ වෙනවා. හැබැයි මතියක දෘෂ්ටියක එහෙම නැත්නම් සංකල්පවල හිර වෙන්න පුළුවන්. ඒ නිසා අරමුණු එන යන කිසිම දෙයක් නතර වෙන්නේ නැහැ නිකන් වාසි පලා මේ වාතේ පාවෙන දූවිලි වගේ තියෙන අරමුණු. ඒක පිළිබඳවත් ආසාවක් කරන්න නැතුව සතිය විතර සතිය විතරක් පවත්තන. ඒක සතියට වැඩි එහාට යනවා. ඒකෙදී මේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතා බණ්ඩිසා ගන්න පස්සේ. එතකොට සතියත් අරමුණක් වෙනවා. සතිය එනවා පේනවා යනවා පේනවා. එතකොට සතිය ගියයි කියලා කනකාටුකුත් නැහැ. සතිය ආවයි කියලා සතුටුකුත් නැහැ. සතියත් අරමුණක් විතරයි වෙලා. වේදනාව වගේ. ශද්ධාවත් එහෙමයි. ප්‍රඥාවත් එහෙමයි. සමාධියත් එහෙමයි. ඒව එනවා යනවා. ඒ ආවට ගියාට මම කියාගන්නෙත් නෑ, ඇඟි දාගන්නෙත් නෑ, සතුටු වෙන්නෙත් නෑ. ඉතින් ඒක උපේක්ෂාව කියලා බොජ්ජංග වල අන්තිමට පෙන්නනවා. උපේක්ඛා සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේති විරාග නිසිතං විරෝධ නිසි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසකාණු පස්සේ. උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න කියන බොහොම විවේකීව. ඒක එන්නේ ආදෙන් යන්නේ පළච්චාවයි. විරාග නිසිතං උපේක්ෂාවටවත් රාග නොකර නිරෝධ නිසිතං උපේක්ෂාවත් නිරුද්ධ වෙන වෙලාවල් එනවා. ඒ කියන්නේ අපි පක්ෂග්‍රාහී වෙනවා. ඒ ගැන කනගාටු වෙන්න එපා. ඒකත් අර්ථේ ප්‍රතිපත් මේ ප්‍රත්‍යুৎපන්න දේ පටිච්චසකාණු පස්සේ මේකත් අතාරින්න වෙනවා කියලා. ඒක අමාරුයි කියලා දෙන්න. ඔය මයික් එක පොඩ්ඩක් කරන්නකෝ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෙල්ම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මට මේ නිතර නිතර සිද්ධ වෙන සිද්ධියක් මේක. මම මේ බස් එකේ යන්නේනකොට වැඩිපුර යන්නේ ඉස්සරහා සීට් එකේ ඉඳ ළඟ ඒ ඩ්‍රයිවර් මහත්තයා ළඟට පිටිපස්ස තියෙන සීට් එකේ අයිනා මොන අයින් නැත්තම් මැද්දේ. ඔහොම යනකොට මම යන්නේ මේ සාමාන්‍ය භාවනා මේ යෝගී වගේ හිත හදාගෙන හදාගෙන යනකොට මට තේරෙනවා දැන් නිින්ද ගිහිල්ලා වයි කියලා. නමුත් නිින්ද ගිහිල්ලා නැහැ. ඔළුව ගැස්සෙන්නේ නැහැ, කඩා වැටෙන්නේ නැහැ. ළඟ එක්කෙනා ගැඟි හැප්පෙන්නෙත් නැහැ. හොඳට සිහිය තියෙනවා. නමුත් නිින්ද ගිහිල්ලා වගේ ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මට හරි සතුටක් දැනෙනවා මේ කොන්දොතන මහත්තයා කතා කරන වෙනවා බස් එකේ සද්ද ටිකක් ඇහෙනවා ඒ වුණාට මට සතුටක් තියෙනවා එහෙම එහෙම ගිහිල්ලා බස් එක නවත්තලත් බස් එක නවත්තනකොට මට දැනෙනවා නවත්තලා කියලා නමුත් මට අර නිින්ද ගියා වගේ තියෙනවා මම පුදුම සතුටකින් ඉන්නේ එහෙම ඉන්නකොට අන්තිමට ඇවිල්ලා බස් එක නවත්තන තැන අන්තිමට නවත්තන තැනින් මම එතනත් ඒ සතුට විඳිනවා විඳගෙන ඉන්නකොට ළඟ ඉන්නේ ඉන්නේ කෙනා හෝ නැත්තම් කොන්දරත් මහත්තයා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ නැගිටින්නේ නැද්ද මේ යන්නේ නැද්ද මට hina ගිහිල්ලා මං hina ගිහිල්ලා අද කරනවා ඕගොල්ලෝ එයාට බොහොම සතුටක් තියෙනවා මම බහැලා ඉනවා කිසියම් මට මොකක්වත් මේ අසතුටක්වත් සතුටක් නැඹට හතර තියෙනවා මේ බින්දුව වින්දනේ. එහෙම එකක් මට තියෙනවා. ඒතර තමයි බහින්න ඕන තැන පහුවෙලා ගිහිල්ලා. නෑ නෑ එහෙම නෑ. එහෙමත් වෙන වෙලාවක් තියෙනවා අර මේ මොකද්ද මේ අම්පිටේට යන අන්තිම බස් එකේ නුවර රෑ හතරට විතර යනකොට හොඳ ඩෝපර් කෙනෙක් යනවා. ඌ කවුරු හරි බහින්න එන්න හිටියත් නැතත් බෙල්ලෙක් ගන්නවා. ඉතින් කවුරුර බැස්සම බහින එක නර්මසා බොහොම ස්තුතියි කියලා යනලුඹ අහටත් බෙල්ලේ ගහන ඌ බෙල්ලේ ගහන. ඒක තැනකදී බෙල්ලෙක් ගහවලු කවුරුත් බහින්නේ නැතිලු. ඉතින් ඩ්‍රයිවර්ලු කවුද ওই බෙල්ලෙක් ගහුවේ කියලා. ආ එහෙනම් මම බහින්නම් කියලා බැස්සම. ඌට යන්න ඕන තව ඈත. අනිදාර බෙල්ලෙක් ගැහුවා ඒ බයින කවුරුද බැස්සා. ඒ වගේ මට මට දැන් මෙතන ගාමර ගමන අවසානය කියලා තේරෙනවා. නමුත් මට අර මේ ඉන්න මොහොතෙන් මට <laughs> නැගිටින්න හිත දෙනවා. ඒ නිසා අපි මේ මේ තියෙන දේ නැති දේත් එක ගලපන්න නැති දේ ඇති දේත් එක්ක ගලපන්න මේ දෙක අතර ගැළපීමක් මිසක් අරමුණ නැතිවීමකින් නිවන් දකින්නවා කියන එක නෙවෙයි තියෙන්නේ අරමුණ තිබුණාට ගණන් ගන්න හැබැයි අරමුණ නැති බවකුත් තියෙනවා අරමුණ මොකක්වත් නැහැ ඒකත් නෙවෙයි නිවන කියන්නේ එහෙනම් අකින්චඤ්ඤායතන නිවනක් වෙනවා මෙන්න මේකෙදි ඒ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් එන කොයි එකත් නිලුම්පතේ දාපු වතුරු කඳුල වගේ නිලුම්පත උඩ තිබුණට තරවිලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ සරුවචනන්සේ බුද්ධත්වේ පාත් ලැබන්නේ ඉස්සලා දවසේ රාත්‍රියේ අසුචි කන්දක ඇවිදින හීනයක් දැක්කා. සරුවචනන්සේ කන්ද ගිහිල්ලා ආවා ගෑවිලා නැහැ. අසුචි කන්දක ඇවිදින්නේ ගෑවිලා නැහැ. ඒ නිසා මේ ලෝකේ හිටියට මේක අසුචි කන්දක්. තමන්ට ඕනේ නැහැ. මේක හදන්න ඕනෙත් නැහැ. මොනවත් කරන්න ඕන උඹලට ඕන නම් ගාගනිලා. හැබැයි මම ගාගන්නේ නැහැ. ගහගන්න නැත්තේ මොකද? අරමුණ තිබුණයි කියලා අරමුණට ද්වේෂකුත් නැහැ. අරමුණ නැතිම හුස්තනට ආවයි කියලා ලොකු කනගාටුවකුත් නැහැ. මේ දෙකේ එකිනෙකාට තඩමාරු කරන අරමුණක් ආපෙලා කියන ඕමුණත් ඒක නැති වෙනවනේ ඉවර වෙනවනේ. ඉවරන් පස්සේ කියන කොච්චර ඉවර වුණා තා එකක් එනවනේ. ආන්න මේ දෙක අතර තියෙන උපේක්ෂාව ඉතින් හරි අමාරුයි පොතකට දාන්න හෝ සූත්‍ර පිටකයක දැක් ගන්න හරි අමාරුයි. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අලත්තං යද්දිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේවසෝ තාදී රුක්ඛංව ප්‍රතිවත්තති. බුදුරජාණන්සේ සඳහන් කරනවා ගහක් ළඟට ඵලයක් අපේක්ෂා කරගෙන, gediyak අපේක්ෂා කරන මිනිසෙක් යනවා. ඉතින් Tamand බඩගින්නට gediyak ලැබුණොත් අලත්තං යද්දන් සාදු. හොඳයි. ලැබුණොත් හොඳයි. නාලත්තන් සුන්දරාමිටි නැති උනායි කියලා ඉතින් ගහත් එක රණ්ඩු කියන්නේ ඒත් සුන්දරයි. උබේ නේව සෝතාදී. දෙකේදිම ඔහු තාදී ගුණය පෙන්වන රුක්කංග ප්‍රතිවත්තති. ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ ආපහු එනවා. යාළුවෙක් ළඟට ගිහලා මොනවද දුන්නේ නැත්නම් අපිට තරහ යනවනේ. ඌ තියාගෙන දුන්නේ නැහැ කියලා. ගහක එහෙම එකක් නැහැ. ඒ වගේ තමයි පින්දපාතේ වදින සංඝයාට එක ගෙදරකින් බුරියානි පූජා කරනවා. අනිත් ගෙදරින් ගෙන මොකුත් නැහැ. දෙන්නට මේක ගාණ තියෙන්නේ බෑ. මේ බුරියාන පූජේකට ගොඩ ජීල සත්ත්ව නිදුක් කෙත්තා නිරෝගීත්තා ස්වර්ගයට යත්තා කියලා නැති එකක් නැද්දකින් විතරක් කියන්න බෑ. ලැබුණා ඒ සපයි. නොලැබුණා ඒ සපයි. ඉතින් මේ தත්ත්වේ කවුරු කිසිම ආගමක විස්තර වෙන්නේ නැහැ. විස්තර කරන්න බෑ මේ අපේ මනස තර්ක මනස සම්පූර්ණ විනාශ වෙලා යනවා. තර්කයට අල්ලන්නත් බෑ. ඒක නිසා මෑනියෝ කේන්ද්‍රිකාවට චරිචුරු ගෑවට කරන්න දෙයක් නැහැ. අරමුණු නැත්තත්තර ගියාට පස්සේ අරමුණු තියෙනක හොඳයි කියලා කියන එක ඒකත් කියන්න බෑ. කවුරු හරි කියනවා නෑ මේක ඉන්න තැන ඉඳලා නැති වෙන තත්ත්වය හොඳයි කියලා ඒකත් ස්ථිර හොඳක් නෑ ඒකේ. ඒකත් ගන්න විකල්පයක් විදිහට ඒ නිසා අරමුණු ඇත්තේ උනත් නැත්තේ උනත් දෙකේදීම తాදී ගුණය කියලා බුදුහාමර මේක සඳහන් කරා. తాදී කියන්නේ නොසලෙන මනස. කම්පන වෙන මනස. සැපක් ලැබුණයි කියලා හෝ දුකක් ලැබුණයි කියලා කම්ප වෙන්නේ නැහැ. වැරදුණයි කියලා හෝ හරි ගියයි කියලා කම්ප වෙන්නේ නැහැ. නින්දාවක් ලැබුණා කියලා හෝ ප්‍රශංසාවක් ලැබුණා කියලා කම්පා වෙන්නේ. ආන්නේ මනස මේ මේ manuss ලෝකෙට අයිති මනසක් නෙවෙයි. මේකේ තියෙන්නෙම සැප හොයන මනසක් නෙවෙයි. මේකේ තියෙන්නෙම ලාභ හොයන මනසක් නෙවෙයි. නමුත් හොඳ නැතිම තැනට ගිහිල්ලා පුරුදු කරාට පස්සේ ඇති උනත් නැති උනත් දෙකේටම ඒ తాදී ගුණ ඇතිකරි ඇතිකිරීම පිළිබඳව සූත්‍ර රාශියක සාකච්ඡා කරලා තියෙනවා. ඒක මේ ගිවන් කරලා කරලා කරලා අන්තිමටම ගෙවන් වුණාට පස්සේ තමයි ඒක පිළිබඳව මේ බුද්ධ මතය ලෝක විග්‍රහය දැනගන්න පුළුවන් වෙන්නේ මේ වීතික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් තියෙන තැන් වල හරි අමාරුයි. ඒක යන්න ඕනේ අනුසය කෙලස් මට්ටමටම ගිහිල්ලා 100ට 100ක් නැතිවීමක් වෙනවා පරිණිරවාණය. සෞපදේශ නිර්වාණයේදී තාම ඒට මෙහෙට තඩමාරුව තියෙනවා මේ මේක වුණොත් මේකෙන් බේරෙන්න පුළුවන් මේක වුණොත් මේකෙන් බේරෙන්න පුළුවන් ඒ සලායතන සම්බන්ධ සියලුම දුක් ගෙවන් වීම සිද්ධ වෙන්නේ සෞපදිශේෂ නිර්වාණ ධාතුවේ. එතෙන්ට යනකම් සලායතන පැවැත්වීමේ යම් 10ක් පරිලාහයක් තියෙන එක ඉතින් අඩුම. එතෙන්ට තමයි සාමාන්‍යයෙන් සෞපදිශේෂ වෙන්නේ නිර්පදිශේෂ වෙන තමයි ඒකත් ඉවර වෙන්නේ. ඉතින් එතකොට අනික් මිනිසුන් පිටුනම් පෑව කියලා කනගාටුවක් වුණාට ඇත්තටම නිවන ලැබෙන්නේ පරිණිරවාණයදී තමයි. එහෙම දන්නවනම් මම හිතන්නේ කට්ටිය එන එකක්වත් නැහැ භාවනාවකට මේක පරිණිරවාණයට ගෙනියන එකක් කියලා දන්නවනම් එහෙම. මල්ල කචල් එක සෝන් පිටේට ගියාවා. කට්ටිය තියෙන්නේ නිවන් දැකලා පාටියක් දාන්න පුළුවන් වෙයි කියලා. ලুকু ජයග්‍රහණයක් නේ ආවේ කියලා. ඒකට මම හිතන්නේ මෑණියගේ ප්‍රශ්නට මම උත්තර දුන්නයි කියලා මම මේ කිව්වේ විග්‍රහ කිරීමක්. මේ විදිහට යනකොට අපේ හිත නැතිවීමට ප්‍රිය කරන එකන අරමුණට වෛර කරනවා. අරමුණට ප්‍රිය කරන එක නැතිවීමට වෛර කරනවා. ආන්න ওই දෙක නැතුව මේ දෙක විසෙහි දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දනුනේ නෑ වාගේ, ඥානේ නැතුවා වාගේ මලමිනියක් වගේ කටයුතු කරන්නයි උත්සාහ කරන්න වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. අතිපෝජනීය සාමින්වහන්ස මා අවුරුද්දක පමණ සිට භාවනා කරන අයෙක් මේ දිනකට අවම වශයෙන් පැය දෙකමාරක්වත් පරයන්ක භාවනාව සඳහා යොදවමි. ඉතිරි කාලයේද හැකිතාක් සතිය වැඩිවීමට පුරුදු වෙමි. දැන් මා වාඩි වූ සැනින් ආනපානයද කයද නොදැනී යයි. නමුත් කයෙහි ඊටාම සියුම් සංඥාවක් එනම් මා නොමරී ඇති බව පමණක් අත්විඳී. සිතට අරමුණු පැමිණීමද ඊටාම අඩුයි. ඉඳ හිට අරමුණු පැමිණියත් ඒවා දිගු කාලයක් නොපවතී. එකම සංඥාවක භවනා කාලයේ පුරාම පවතී. සමහර අවස්ථාවල මා ඉන්නේ කොහෙදයි කියාවත් නොදැනේ. එම හැම විටම සතිය පෙරටු කරගෙන සිටීමට උත්සාහ ගනී. මගේ ගැටලුව නම් මාගේ මෙම භවනා தত্ত্বය දැනට මාස දෙකක පමණ කාලයක් පුරා එක ලෙසම පැවතී. ඉන් ඉදිරියට නොයන්නේ මන්දැයි විටක පසුතැවීමක්ද ඇතිවේ. මා නිවසේ සිටින විටදීද වැඩ කරන ස්ථානයේදීද පන්සිල් රකිති. නිස්සරණ වනයේ තුලදීද අටසිල් නොකඩා මෙතෙක් දිනක් සිටිමි. මාහට කරුණාවෙන් උපදේශයක් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. අන්තිමට ගියාම ඉතුරු වෙන්නේ මේ සංඥා විතරයි. සංඥා ලේසේ ඉතුරු වෙනවා ඇත්තේද නැත්තේද කියන එක. ඉතින් එතෙන්දී තියෙන සංඥාව නම් හුදු දැන ගැනීම සඳහා කරපු සලකුණු තැබීමක් පමණයි නම් ඒ තිබුණත් එක නැතත් එක. එනිසා මේ සංඥා මට්ටමට ගියාට පස්සේ විතරයි කෙනෙකුට මනෝබංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියන එක අත්විඳින්න පුළුවන්. මේ සංඥා සියල්ල මනස පූර්වංගම කරගෙන තියෙනවා. මනෝමයයි. මනෝ මනස පූර්වංගම මනස ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඒව රණ්ඩු කරලා ගත්ත සංඥාවක් ගන්න. ඒ නිසා මේ සංඥා පිළිබඳව අනුසයක්වත් ආසාවක්වත් නැතුව ඒ මට්ටමේ හිත පවත්නවා නම් පවත්ත ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ අඩුම කෙලස් මට්ටමක හිතපත් ගන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා සංඥා නිදානානි පపంచ සංකා. සංඥාවකින් පමණමයි යෝ කටකතන්තර ගෙතේ. වල්පල්ල හැලි දෙඩ පිළ තියෙන්නේ. එහෙම නැත්නම් වාග් බහුල්‍ය මේ වටලවාගත්ත සංඥාව නිසා. සංඥාව ඉතාම අඩු නම් ප්‍රපංච කිරීම හරි අඩුයි. ප්‍රපංච කරලා ලබා ගන්න දෙයක් නැහැ මොකද ලැබෙන්නේ සංඥාවක් විතරයි. අවසාන වශයෙන් ලැබෙන සංඥාවක් විතරයි. ඒ නිසා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසු තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකයේ කියලා බුදුන් සඳහන් කරනවා. සංඥා විරත්තස්සන සම්ති ගන්තා. මේ වගේ සංඥාවල් පිටබඳ විරත්ත හිතකින් බලන කෙනාට කිසිම ගැටලු ස්ථානයක් එන්නේ නැහැ. තීන හරියක් ලෝකේ තියෙන සංඥා ඕකට මොකටේ රණ්ඩු කරන්නේ? පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා. මේ ප්‍රඥාවේ විමුක්තිච්ච මනුස්සයාට මොහේ ලගගන්නේ. සංඥාංච දිට්ඨින්ච යේ අග්ගහේසුන් කවුරු හරි මේ සංඥාව ඇල්ලුවොත් දික්ටි වශයෙන් ගැටලුවොත් තේ ගැට්ටයන්තා විචරಂತಿ ලෝකේ ගැටි ගැටි යනවා ලෝකෙත් එක්ක. දික්කටම ගැටෙනවා. ඒ මනස ගහක් ගලක හරි යප්පුණොත් ගැටෙනවා. මොකද මේ සංඥාව පටලවා ගන්න. මේ නිසා මේ ගැටෙන්නේ අපි සංඥාත් එක්කයි කියලා. ඒ තරමට යනකම් ඥාන කියන්නේ සංඥග්ග කියන වචනය පාවිච්චි කරන පොට්ටපා සූත්‍රයේ ගිහිලා ගිහිලා ගිහිලා සංඥාවේ යන්න පුළුවන් අගටම ඒක ඔය භවග්ග භවංග කියන පදවලට වැරදි අදහසක් දෙන්න මුල්ුණාද කියන වචනයත් සරච්චන්ද්‍ර මහත්තයා පොතේ සඳහන් කරලා තියෙනවා භවග්ගයට යනවා භවග්ගය කියන්නේ සංඥග්ගේ සංඥාව ඉහළම කෙළවට ගියාට පස්සේ වෙනවා මේ ඔක්කොම ඒකට මේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් තියෙනවා ඒ නිකායේ පෙන්වනවා අපි මේ මේ ලෝකේ කියන්නේ විඤ්ඤාතිය. මම විසින්ම අවා ගන්න ලද්දක්. ඉති යෝගේ හොඳ නරක බලන්න යන්න එපා. මේ හීනෙක කොයිද හොඳ නරක. උඹ විසින්ම අවා ගන්න ලද්දක් තියෙන මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමය. ඉතින් අපි එහෙම කියන්නේ නැතුව මේ ලෝකේ නිට්‍ය කරගෙන කරන සම්ඩුව මේ සංඥාව දෙයක් කරගෙන කරන සම්ඩුවක් වගේ. ඒක බුදුජානනාංශයෙන් පෙන්වන්නේ පොඩි ළමෙන්ගේ වාලුකා ක්‍රීඩාවක් වගේ. සෙල්ලංගයක් හදාගත්ත පොඩි ළමෙක් ඒ සෙල්ලංගෙට සලකන්නේ මහාගයක් වගේනේ. ඒකේ සෙල්ලමේ හැටි. ඉතින් අම්මටත් කතා කරනවලු සෙල්ලංගේ විවෘත කිරීම උත්සවයට අම්මා යනවා ඉතින් ගියාට අම්මා දන්නවනේ මේක මේ පොඩි ළමයින්ගේ සෙල්ලංගයක් කියලා. හැබැයි නිකමට හරි අම්මා ගොළුව වැදලා වැටුනොත් එහෙම වහලෙ බිම කිරිවෙල් තමයි. පොඩි උණ්ඩේක ලොකු දෙයක්. මෙහෙම සෙල්ලම් කරලා බුදුරජාණන්සේ කියනවා වැඩිහිටියන් අතින් කැඩුනොත් එහෙම මැරෙන්න ගෑ ගන්නවා කේ කඩනවා. මොන් සෙල්ලම් කරලා ඉවරලා යනකොට උම්ම කඩලා දාලලු යන්නේ. ඒක නිසා කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ. මේ ලස්සනට අනාගත ශරීරේ චිතකේ ඉන්න ඉවර වෙන්නේ. එක්ක පොල්ලේ වලනවා, එක්ක ගින්නට දානවා, එක්ක වතුරට දානවා. එක එක්කත් නැණි හදලා ඉතු කරලා ගියේ. කන්දේ ගෙදර නයිද කියන්නේ පංචස්කන්ධේ ලොක්කට කියන නම. විඥාණයට කතා කරලා කියනවා කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? මේ සංඥාවේ තියෙන දේවල් අල්ලගෙන සිල්ලම් ගෙවල් හදනවා කියන එකට ඕකට මහාගයක් කරගන්න ඕනේ නෑනේ. සිල්ලම් ගේ හදපන් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ළමා ක්‍රීඩාවක්. ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගිය දා ගෙට ගිනිලා තැවෙන්නේ. ඉතින් ඒ නිසා මේ රිට්‍රීට් එක කරනකොට කට්ටියට මොනව වෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. කරකෝලත් ඇරියා වගේ වෙයි. හැබැයි මට ෂුවර් බොඩි මැනියුවල් තියෙන නම් මොනවත්ක්ම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නේද? Body manual. මොකක් පැටලෙන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මේ සංඥා පිළිබඳ මේ තියෙන ප්‍රශ්නේදී අපි එකතු වෙලා සාකච්ඡා කළොත් අපිට ගැර මේ ලෝකේ කාටවත් මේක අදාළ නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලි. අපිට විතරයි මේක ගෙවම් කරන්න ඕනලා තියෙන නිසා ගෙවම් කරගෙන යනකොට පුළුවන් තරම් ගෙවම් කරන්නයි. හැබැයි මේ ගෙවන් වෙච්ච தත්ත්වේ නැවත ලැබේවා කියලාත් පශ්චාත්තාපයක් නොවන තැනට යනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය නායක ස්වාමින්වහන්ස පරියංක භාවනාවේදී මූලික අරමුණ ලෙස පිම්බීම හැකිලිම බලමි. <clears throat> පෙර දිනවල එය දැනුද දැනුණද දැන් එම අරමුණ ප්‍රකට නැත. සතර දැනෙන නිතර දැනෙන සියුම් කායික දැනීම් තද ගති, සැහැල්ලු ගති, ශරීරය තුල පෙරලෙන කැරකෙන ගති, ශරීරයේ වෙනත් ස්ථානවල පිම්බෙන ස්වરૂපාදිය දෙස විමසීමෙන් බලා සිටිමි. ඒවා ඒවා ඊතා වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් තැනෙන් තැන දුවයි. සියුම් ලෙස පිම්බීම හැකිලිම දැනුනද ඒ වරක් දෙවරක් දැනී යටපත් වී ශරීරයේ දැනීම් කරා සිටයයි. මෙසේ පැය දෙක තුනක් හෝ එකම ඉරියව්වෙන් සිටිය හැකි බව හැඟේ. සතිය ඇත. ඒ අතරතුරා සිතට එන බාහිර අරමුණද ශබ්ද සිතුවිලි මතක යන්ද નિરાයාසයෙන් මෙනෙහි වේ. ඇතැම් සිතුවිලි වල මදක් නවතින අවස්ථාද ඇත. නායක ස්වාමින් වහන්ස ඇතැම් භාවනා පැයවලදී සිත මූලික අරමුණ සොයන නිසා අසහනයට පසුතැවීමට හා කලකිරීමටපත් වෙයි. මුළු පරයන්කය තුලදීම මූලික අරමුණ අරමුණු නොවුනාට කමක් නැද්ද? කරුණාවෙන් හා අනුකම්පාවෙන් මාහට උපදෙසක් ලබා දෙනමින් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. අපි අරමුණ ගන්නේ සතිය පිහිටවන්නේ නැත්නම් සතිය ස්ථාවර කරගන්නේ අන්තිමේ සතියත් නැති වෙනවා. ඒක මහසි සාදු ස්වාමීන් සඳහන් කළා තියෙනවා සතියත් වැටෙන්නේ දුක්ඛ සතියේ. මේ ආයාසයෙන් වඩාගත් සතියත් ගෙවෙද්දී නැති වෙද්දී නිරුද්ධ වෙද්දී කම්පන වෙන තැනට යන්න ඕනේ. එහෙමනම් ආනපන ගැන කුමන කතාවක්? නිසා ආනපන ගන්නේ සතිය වඩන්න. ඒ ලැබෙන සතියත් කැඩෙනවා. ඒකත් දුක්ඛ සත්‍ය, ඒකත් අනිත්‍ය නම්. ඒක තියා බලනකොට මේ මූල කර්මස්ථානය පිළිබඳව කෘත්‍ය එතෙන්දි වෙලා ඉවරයි. ඊට පස්සේ ආය ආවෝනේ නැහැ. වැඩේ වුණාට පස්සේ ආයෙ තියාගන්න ඕන කමක් නැහැ. ඒ නිසා ඒක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැක තියෙනවා නම් ඒ බුදු පණ්ඩිත සංසය හරියට නිකන් ගාපු දැලිපියක් වගේ කියන ඔබට කොයි වෙලාවක හරි භාවනා සැකයක් වෙනවනම් මූල කර්මත්තාන හොයපන්. සද්ධාව නැති තාක්කල් මූල කර්මත්තානේ හොයන්න. මුතර තමන් තුළින් සද්ධාව ආවට පස්සේ ආයෙ මූල කර්මත්තානේ අවශ්‍ය වෙන්නේ අපි අම්මා හොයන්නේ තනෙන් කිරි බොන කාලේනේ. තනෙන් කිරි බොන්නේ නැත්නම් ඉතින් අම්මා ටිකක් ඈතට ගියර ප්‍රශ්නේ නැහැ. ආහත්‍ය කිරි ආහත්‍ය තියෙන කන්නම් අම්මා පෙනෙන්නේ පෙනිපෙනීම ඉන්න ඕනේ. ආන්නේ වගේ ආනපානේ අවශ්‍ය කරන්නේ. තමන්ගේ හිතේ නිසක්ක භාවය ඇති වෙනකන් තමයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ප්‍රථමයෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද අවසර ප්‍රාර්ථනා කරමි. සක්මන් භාවනාව පැයකට ආසන්න කාලයක් සතිමත්ත සක්මනෙහි යෙදෙමි. සිත පිට ගියද ගිය බව දනමින් නැවත වම දකුණට සිත යොමු කරමින් සක්මන් කරමි. පරියංක භාවනාව පිම්බීම හැකිලීම. පැයකට ආසන්න කාලයක් සක්මනෙහි යෙදී පරියංක භාවනාවට වාඩි වෙමි. මුල් දින දෙක තුල සිත එක්තෙන් කර ගැනීමට මහත් වෙහෙසක් ගතිමි. ඉන්පසු දින රාත්‍රිය අතේ සිට 9 දක්වා කාලය තුල භාවනාවේ යෙදෙන විට සිතේ තැම්පත් ගතියක් ඇති වී පිම්බීම හැකිලිම නොදෙනී සැහැල්ලු අවස්ථාවකටපත් විය. එදින සිට මේ දක්වා බොහෝ පරියංකවල එම தત્ත්වය තිබුණි. ඊයේ රාත්‍රියේ පරියංකයේදීත් අද පරියංකවලදීත් මෙම தત્ත්වය ඇති විය. මූල කර්මස්ථානයේ ගෙවි ගොස් කිසිවක් නොදෙනී යයි. ඉන්පසු නින්දකට යනවා වාගේ දැනි. ගැස්සී අවදි වෙයි. එහෙත් මට නිින්ද ගියේ නැති බව හොඳට දනිමි. වරින් වර පරියංක කාලය තුලම මෙම සිදුවීම වෙයි. තවද ශරීරයේ වෙනස් වීම හොඳට දැනේ. හිරිවැටීම්, තදවීම, හිස අත්බාහු වල උරහිස් වල යම් යම් චලනයන් සිදුවන බව දැනේ. අත් දෙක කවුරුන් හෝ තද කරන්නාක් මෙන් දැනේ. මේ සියල්ල දෙස හොඳින් බලා සිටීමේ සිතවිලිද ඇතිව නැතිව යයි. ඒවා මතකයට දෙන්නේ නැත. පැයකට වැඩි කාලයක් පරයන්කේ සිටීමට හැකිය. දෙපාවල වේදනා දැනුණද එය අපහසුාවක් නැත. මේ භාවනාව මට දැනෙන ආකාරයයි. මට සුදුසු උපදේශයක් දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ විදිහට ආවයි ගියයි කියලා සැලීමක් නැත්තත්ට යනවනම් ඒක හරි හොඳයි. එතකොට අපි අරමුණු වලින් සුවයක්තව පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සල්ලා ප්‍රශ්නේ වගේ ආනපානෙම තිබිය යුතුයි කියලා ප්‍රශ්නකුත් නැහැ. තමන් ඒ ඒ වෙලාවේ ඒ ඒ තැන මතුවෙන අරමුණට සම්පූර්ණ අලුත්ම නවම විදියට මුණ දෙන්න ඉන්නවා මිසක් අරක පෙනේවා අරක නොපෙනේවා කියන ප්‍රශ්න ඇති වුණාට පස්සේ මතුවෙන මතුවෙන අරමුණේ ක්ෂණේ පාවිච්චි කරලා ඒ ක්ෂණ සම්පත්තිය තියාන භාවනාවේ පැවැත්මක් තියෙනවා සතිය පැවැත්මක් තියෙනවා එතකොට තේරෙන පටන් අර ගන්නවා ලැබුණයි කියලා කන සතුටක් ඕන නොලැබුණයි කියලා කනගාටුවක් නැති මට්ටමට යනවා නමුත් මේක ඉදිරියට තහවුරු වෙන්න වශී වෙන්න ගොඩාක් කල් යනවා මේ දෙක දිහාම ලැබුණයි කියලා හෝ නොලැබුණයි කියන දෙක දිහාම සමසේ අර උන මතුණයි කියලා හෝ නැතුණයි කියන කියන එකට වෙනසක් නැතුව සමසේ දකින්ද මේක හරි කියන සංඥාවෙන් බොහෝ කාලයක් පුරුදු කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින සක්මන් භාවනාව පය එසවීම යැවීම තැබීම ලෙස ඊතා සීරුවෙන් සතිමත්ව සිදුවිය. සක්මනෙහි කෙලවර සිටගෙන සිටින විට සිටින බව සිහියෙන් දකිමින් සිටගෙන සිටියෙමි. එහිදී මා දැස් වසාගෙන මොහොතක් කය සිටින ඉරියව්ව දෙස බලාගෙන සිටියෙමි. එම මොහොතේ හරියට වීමෝලයක වී අඹරන යන්ත්‍රයේ ඒ ස්විච් එක දැමුව විට ඒ යන්ත්‍රයේ පටිය කැරක කැරකී යන්නාසේ ඇස් ඉදිරියේ දර්ශනය විය. ඒ සක්මන තුලද සිදුවිය. ඒ ආකාරයෙන් සක්මන අනෙක් කෙළවරේදීද ඒ සිදුවිය. සක්මන පුරාවට මා සක්මන් කළද පාවෙන ගතියක් දැනුනි. කයසිත නොදැනීමට පත්විය. දැස් ඇරගෙන සිටියේද දැස් පිය වෙන ගතියක් මතුවිය. ඒ දැස් පියාගෙන සිටීම තුල මුළු ලෝකයේම හිස් බවක් දැනුනි. අවට ශබ්ද ඇසුණද ඒවා කම්බරේ වැදෙන බව පමණක් හැඟුනි. මේ මා අද දින සක්මන තුල අද්දුටු දෙයයි. මේ අද්දුටු දේ තුල භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශයක් කාරුණිකව බලාපොරොත්තු වෙමි. සියල්ලම අනායාසයෙන් සිදු වෙනවා. හැබැයි වෙනදට වැඩිය තද්ද අවදියකින් අප්‍රමාදයකින් ඒක දිහා බලනවා. සියල්ලම කිසිම දෙයක් චේතනාපූර්වක වෙන්නේ නැහැ. එහෙනම් අර කලින් ගත්ත චේතනාවේ සෑවිදිනව හොල්මන. නමුත් ඔක්කොම අනායාසයෙන් සිද්ධ වෙනවා. අනායාසයෙන් සිද්ධ වෙනකොට හැම ක්‍රියාවලියක්ම අවුලක් නැහැ. අවුල තියෙන්නේ ආයාසයෙන් කරන සිද්ධිවල විතරයි. චේතනාවල විතරයි. ලෝකයේ සිද්ධ අනායාසයෙන් සිද්ධ වෙන කිසිම දෙයක් අතර ගැටුමක් නැහැ. නිසා මේ ලෝකෙට අනායාසයෙන් යන්නදලා බලන්න හිටියොත් කවදාකවත් ගැටුමක් වෙන්නේ නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා ඒකට කියනවා ඝර්ෂණේ නැති මාවතක් කියලා. ලස්සනට එවුවා සිනිද්දා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තියෙනවා සිනිඳු තෙල් ධාරාවක් වගේ ඉරියාපතේ යන්න පටන් ගන්නවා. මේකට මමයේ ආවොත්, මාන්නේ ආවොත්, තෘෂ්ණාව ආවොත් අන්න මේ චේතනාවක් ආවොත් අවුලයි. අනේ අවුල් වෙන්නේ නැතුව අනායාසයෙන් වෙන්න ඇරලා යන්න. එතකොට ශරීරය නිකන් අවුරුදු 6ට අඩු පොඩි බබෙක් වගේ. බොහොම විවේකී වෙන්න පටන් අර ගන්නවා. කරන දෙයක් නැහැ. හැබැයි කරන දේ 100ට 200ක් අවදියෙන් බලන්න. ඒක පුරුදු කරන්න පුළුවන් තරම්. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ස්වාමින් වහන්ස ගිය ආත්මයේ සෝවාන් සකු르දාගාමී උතුමන් වහන්සේලා මේ ආත්මයේ දැනගන්නේ කෙසේද? හරි අමාරුයි අල්ලගන්න මම ලොකු සාන්තිකමත් ඇහුවා ලොකු සාන්තිකෝ ත්‍රිපිටකයේ කිසිම තැනක එimhe සඳහන් සිද්ධි නැහැ කියලා. නමුත් කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතේ ලියලා තිනවා මම ගිය ආත්මේ ඉඳලම සෝවන් කියලා. මම ඉපදෙනකොටම ඒකට ජාතසෝතපන්න කියන නම දාලා තිබුණා. ඒකෙන් තමයි ලොකු සාන්තිය කියලා ඇහුවේ. ඉතින් ලොකු සාන්තිය කිව්වා මම ත්‍රිපිටකේ වෙන්තැන් වල සඳහන් වෙලා නැහැ. ඒක නොවෙන්න බැරික මොකුත් නැහැ. මොකද සෝවන් ට්විච් එකන හත් අවරයක් නැවත උපදිනවනේ. ඒක බුරුමේ ටපිකන්සෑඩෝ ලියලා තිනවා. ඒ රටේ හරියට මත් මාළු කනවා මේ පොඩි වතුර පාරක හිටියත් මාළුවෙක් බාගෙන කනවා බෞද්ධ කිව්වට ඉතින් ඒ සමහර ළමයි ඉන්නවලු ඒ පොළට ගෙනියපහම මාළුවෝ ඉන්නවා පණ පිටින් ඉන්නේ අර කාවයිය කියන සතා මැරෙන්නේ නැහැ උඩ තිබ්බහම කවුරු හරි ඉල්ලනකොට අරගෙන වල බෝතලින් ගහන ඔලුවට ඒකල දෙනවා එතකොට මැරෙනවා නැත්තම් පණ ඉතින් ඒ සමහර ළමයි ඉන්නවලු ඒ ළමයින්ට සල්ලි දීලා කිව්වොත් එහෙම තාත්තා ගිහිල්ලා මාළු ගෙනින් කියලා උට ගේන්න බැරිලු අරක තියා බලන්න බැරිලු ඒ පව දිහා බලන්න බෑ. ඒ නිසා ඌ සල්ලි අරගෙන ගෙදරින් පැනලා යනවා. මේ ජාත සෝතාපන්න ළමයි වෙන්න ඇති කියලා ඒ තපීකන් සාඩු කියන උන්ට ඒ අර මාරුව විකුණන ඉස්සලා ගහලා දෙන එක බලන්න බැරි නිසා පැනලා යනවා. පණ්ඩිස්වාංශ ලියලා තියෙනවා ඒ පිනා කියලා කොල්ලෙක් හිටියලු. ඒකට සාත්ත මාළු වල වෙලා මාළු ටික පණ බෙදින් දෙනවලු ගෙද ගිනියපන් කියලා. ඒක යනකොට මගදී වැල ලියලා බෙල්ලට දාලා යනවා. තාත්තා ඇවිල්ලා හොඳටම ගහනවලු. අච්චර මහන්සිලා අල්ලගත්ත මාළු ටික නලිය නලිය ඉඳද්දි මාළු ඇල පටලවල තියෙන්නේ. අර ඒ කවල මාළු ටික වෙලට දාලා ගෙදර යනවා. ඌට බැරිලු මේ අර මාළුවා මැරෙනවා දකින්න. ඉතින් ඌව කියනවා ඒ තපියකන්සේ අඩෝ ඒ ගිය ආත්මේ ඉඳලම මේ පයට බවසා බයසා ලැජ්ජාව තියෙන. ඉන්න මට නම් ඒක පොඩි කාලේ තිබුණේම නැහැ. මම්ම මරලා තියෙන සත්තු. මම මම ෂුවර් නම් ගිය ආත්මේ සෝවන් වෙලා නැහැ කියලා මට ඒකෙන් ෂුවර් එකක් ආවා. මේ අනිත් එකට මාත්ව ඇවිදිනකොට බලනවා අඩු ගන්න. මේ ආත්මේ සෝවන් වෙච්ච එක්කෙනෙක් අල්ලගන්න මීටරයක් අවුවේ කියලා. මල්ටි මීටර් ගේනවා මං අර මීටර් මේ මීටර් තාම අවුන්නේ නැහැ මට කොත්තුව ගහලා බලලා කියන්න මෙයා සෝවන් මෙයා සකදාගාමි කියලා. ඉතින් අනුන්ගේ සීනි කිරිල පැත්තක දීලා භාවනා කරමු. ස්වාමීන් වහන්සේ ඊයේ අහපු ප්‍රශ්නයකට මේ පිළිතුරු ලැබුණ නැහැ කියලා මතක් කළා. නැවත මතක් කරන්න කියලා කිව්වා මේ ආනපාන සති භාවනාව කිරීමට මුලින් පෙරුවන් වන්දනා කළ යුතුයමද කියලා ප්‍රශ්නයක් අහුවා ඒකට. ප්‍රශ්නයක් නැහැ. ඒක මෙතන නිකන් දෙනේ හින්දා කෙරුවට ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම ඒක අත්‍යවශ්‍ය නැහැ. මූලික කමඨාන උපදේශ වල ඒක නැහැ. කෙරුවයි කියලා දෝෂයක් නැහැ. ඒ නිසා මෙතන මුස්ලිම් මිනිස්සෙක් ආවත් අපි කියන්නේ මේ අල්ලාහ් කියන්නත් එපා, බුද්ධං සරණං කියන්නත් එපා. වාඩිලා ආහනපානේ කරන්න පුළුවන් නම් බාර ගන්න. මං හිතන්නේ මෑණිවරුගේම සාමුදුරේම කැමති නැති වෙති ඒකට. මන්නම් කියන්නේ අපි ඔය අර සර්වාගමික රැස්වීමට ගියාට පස්සේ මේ ස්වාමි එහෙම නැත්නම් බිෂොප් කිව්වත් මේ ශාලාව දෙන්නේ කියලා ඒ ඔක්කොමලා මේ කතෝලික ෆාදර්ලා විතරක් කට්ටිය අනගෙන ඇවිල්ලා භාවනා කරා. එයාත් බොහොම සතුටුයි. එතකොට අපි තෙරුවන් සරණ යන්න කියන්නේ අපි කියනවා ආනපාන සරණ යන්න සතිය සරණ යන්න අරවා කිරුවට දෝෂයක් නෑ තමන් කරන්නේ මොනම ආගමික ප්‍රතාවතක් කරනකොට අපිට ප්‍රශ්න නෑ ඔය සතිපාසල අපි ඉස්කෝල වලට කරනකොට අපි කවදාහකවත් ආගමික වතාවත් පිළිබඳ වර්ණ ගන්න යන්නේ අපි කියනවා වාඩි වෙලා ඉන්න බව දැනගන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න ඒ නිසා ආනාපාන කියන්නෙත් නෑ ධක්මන කියන්නෙත් නෑ ඇවිදිනකොට සතිය පිහිටවීම. ඉඳගෙන ඉන්නකොට සතිය පිහිටවීම. ඒව කියන්න ගියාම පොඩ්ඩමයි කියන ආ ඔය කියන්නේ ආනාපාන කියන්නේ කියලා උන් අපිට කියන්නේ. මේ මෑනියෝ හිටියනම් මෑනියෝ කියයි අපිට. ඔය කියන්නේ ආනාපානනේ කියනවා. අපි කියන්නේ අපි කියන්නේ ඉඳගෙන සතිය පිහිටවීම කියලා. ඒ නිසා අපි බලන්න පුළුවන් තරම් ඒ අනවශ්‍ය බාහිර දේවල් අයින් කරලා කරන ඕනම කෙනෙකුට ගරු කරනවා. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. මූලික උපදේශ පන්තිය නම් ඒක නෑ. හැබැයි කෙරුවයි කියලා අපි කවදාකවත් අඩුවක් කරලා හෝ වැඩියක් කරලා හෝ සලකන්නේ නැහැ. ඒක මේක බරපතල ප්‍රශ්නයක් ඒක නෙවෙයි අදත් අහන්නේ. නැත්තම් එහෙම කරන්නේ නැහැ නේ. ඉවරද ප්‍රශ්න? ඉවරයි. ඉවර කියන්නේ කියන්නේ බෑ ඉතින්. අපි විනාඩි 20ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට විනාඩි 40ක් කාලය තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. ඒක නිසා අපි අද බෑ. දැන් මේ වෙනකොට විනාඩි 20ක් පහුවෙලා තියෙන හෙට ලියලා දාන්න. ආයෙනම් මැරෙන්න. මැරෙන්නට කමන්නේ. ඒක මොකුත් ප්‍රශ්න නෑ. එහෙම හදිසි අනතුරක් තියෙනවා නම් හදිසි වාට්ටුවට යන්න. නෑ බෑ බෑ. දැන් විනාඩි 20ක් ගිහිලා තියෙන විනාඩි 20ක් කඩිපුර. ඉතින් ඒක නිසා අපි ඉල්ලා හිටනවා මේ ඔක්කොගෙම කාලේනේ. ඒක නිසා අමාරුයි. ඒ නිසා ලිඛිතව දාන්න. එහෙම නැත්තම් හෙට මේ කල්ලාතුම කියලා තියන්න ප්‍රතිපමෑණියට මට මේ සභාවෙදි ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා මම අනිවාර්යයෙන්ම සකස් කරනවා. ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමා කරනවා. අපි යනවා තක්මන් භාවනාවට ගිඩි ගවට පස්සේ අපි නැවත එකතු වෙනවා. පරියංක භාවනාවට සියලු දෙනාටම තෙරුවන් සරණයි.